නමස්කාර ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක් ඇතුළත් ධර්මය ශ්‍රවණය කරන්නටයි ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි මේ මහා භද්‍ර කල්පේ පහළ වූ සතරවැනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පහළ වෙද්දී මේ මනුස්ස ලෝකයේ මිනිසුන්ගේ වයස අවුරුදු 120යි. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ ගැන අපේ සිත අපි පහදවාගෙන සිටිනවා ඒ බුදුරජාණන් වහන්සේ අරහන් වුණසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාචරණ සම්පන්න වන සීක සුගත වන සීක ලෝක විදූ වන සීක අනුත්තර පුරිස ධම්ම සාරථී වන සීක සත්තා දේව මනුස්සානං වන සීක බුද්ධ වෙන සීක භගවා වන සීක කියලා. ඒ චිත්ත ප්‍රසාදයට කියන්නේ ශ්‍රද්ධාව කියලා. එතකොට ඒ විදිහට අපි බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන සිටීම තමයි අපට මේ මිනිස් ජීවිතයට ලැබුණු උතුම්ම ලාභය. ඒ ශ්‍රද්ධාව ඇතිවීමට කියනවා මොන ලාභය කියලාද? ශ්‍රද්ධා ලාභය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ ශ්‍රද්ධාව ඇතිවීම නම් වූ ලාභය හැමෝටම ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. ඒක ඇති කරගන්නේ කවුද? ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ නුවණින් විමසලා තේරුම් ගන්න පුළුවන් කෙනා. හැමෝටම මේක තේරුම් ගන්න බෑ. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය ලිච්ඡවි කුමාරෙක් සුනක් අත්ත කියලා. මහනවන. බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිතේ පැහැදීමක් ඇති කරගන්න බැරි වුණා. ශූරු හැරියා. සෙනග මැද්ද ගිහිල්ලා කිව්වා මේ ශ්‍රමණ ගෞතමයන් කියලා කියන්නේ නිකම්ම මිනිස්සෙක් කියලා. වෙනසකට තියෙන්නේ හොඳට තර්ක කර කර කියන්න දන්නවා කියන ඒක අහගෙන ඉන්න මිනිස්සුන්ට ඉතින් ප්‍රයෝජන නැහැ තියනවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී තිබඳු බස් පියාගෙන ගිහපු අය සිටියා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ කාරණේ අහන්න ලැබිලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා තවසු වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළා සාරිපුත්‍රයි පුද්ගලයා ක්‍රෝධ කරන කෙනෙක් කිව්වා. ක්‍රෝධ චිත්තෙන් කිව්ව ඔය නිඳා කරන්න. පැහැදිලා නෙමෙයි කිව්වා. හඳුනගන්න බැරි වුණා කිව්වා මේ තාගතයන් වහන්සේ තුල තිබිච්ච මේ මේ මේ මේ ගුණ කියලා මහා සිංහනාද සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ බොහොම ලස්සනට විස්තර වෙනවා ඒ විස්තරේ. එතකොට අපිට ඒ සූත්‍රයේ ඒ සූත්‍රයේ හොඳ වචනයක් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළා. සාරිපුත්ත ওই පුද්ගලයාට තථාගතයන් වහන්සේ කෙරෙහි ධර්මාන්වය තිබුණේ නැහැ. ඕනි වචනේ. මොකද්ද තිබුණේ නැත්තේ? ධර්මාන්වය තිබුණේ නැහැ. ධර්මාන්වය කියලා කියන්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණ උන්වහන්සේගේ ඥානෙ උන්වහන්සේගේ අවබෝධය ගැන අපිට තියෙන හිතන්න පුළුවන්කම උන්වහන්සේගේ අවබෝධයට අනුව අපි උන්වහන්සේගේ අවබෝධය ගැන හිතනකොට අපේ හිතේ පැහැදීමක් ඇති වෙනවා ඒ අවබෝධය ගැන ඒකට මොකද්ද කියපු වචනේ ධර්මානුරය. ඒකට තව වචනයක් කියනවා අපි. අවිච්ඡප් ප්‍රසාදය. ඉතින් මේ අවිච්ඡ ප්‍රසාදය නැත්තම් ධර්මාන්වය ඇති වෙන්නේ නුවණින් මෙනෙහි කරන්න පුළුවන් හැකියාව තියෙන පුද්ගලයා තුලයි. වෙන කෙනෙක් තුල ඒක ඇති වෙන්නේ නැහැ. එහෙමනම් නුවණින් මෙනෙහි කරන්න පුළුවන් හැකියාව අප තුල තියෙනවා නම් අන්නේ හැකියාව තමයි අපි ධර්මයේ තේරුම් ගැනීම පිණිස ශ්‍රද්ධාව පිණිස පාවිච්චි කරන්න ඕනේ. ඒ නුවණින් කල්පනා කරන්න පුළුවන් හැකියාව තමයි අපි භාවිතා කළ යුත්තේ. එතකොට තමයි අපිට චිත්ත ප්‍රසාදයක් අපේ තුල ඇති වෙන බව අපිට තේරුම් ගන්න. එතකොට ඒක අමෝලික ශ්‍රද්ධා නොවේ. අමෝලික ශ්‍රද්ධා කියන්නේ ඒක අමෝලික ශ්‍රද්ධා කියන එක නිකන් ඒක ඒක ලාමක එකක්. නිකම්ම ඇතිනවා. අනේ මෙහෙමයි අනේ මෙහෙමයි කියලා. ඒ විදිහටම හතාරිනවා. අනේ වැඩක් නැහැ කියලා. එතකොට ඒකට මොකද්ද කියන්නේ? අමෝලිකා ශ්‍රද්ධා. අමෝලිකා ශ්‍රද්ධා තියෙන කෙනෙකුට වෙන්නේ මුලක් නැහැ, පදනමක් නැහැ. එයාට වෙන්නේ එයාට කරදර ඇති වුණාම ජීවිතේ ප්‍රශ්න ඇති වුණාම එයා Tamanට සාප කරගන්නවා. මම මෙච්චර සිල් රැක්කා. මට ඇති ඵලෙකෝ මම මෙච්චර තෙරුවන් වන්දනා කරන උදේහස බුදුන් වදින. ඇයි මට විතරක් මෙම වෙන්නේ? දැන් මේ ගරහන. එතකොට යාට තිබිච්ච ශ්‍රද්ධාව මොකද්ද? අමෝලික ශ්‍රද්ධා. ඒකට පදනමක් නැහැ. ඊට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා කියනවා නෑ. අතෙන්ට වරෙන් බලන්න. යමන් අතෙන්ට ගිහලා යාඥා කරාපන්. එතකොට මොකද වෙන්නේ? එහෙනම් මං ඒකවත් කළා බලන්න ඕනේ. සමහරට ඒක කරගෙන යනකොට මගේ කර්ම විපාක ඉවර වෙලා ගියා. අයිඩේ හරි ගියා. එතකොට මෙයා අමෝලික ශ්‍රද්ධා නිසා මෙයා පහදිනවා ඊට පස්සේ ඒකට. පහදිලා හිතනවා මම මෙච්චර කල් මේ තෙරුවන් සරණ ගියා මට කිසි ප්‍රයෝජනයක් උනේ නෑ මං අසවල් දේ අදහන්න පටන් ගත්තට පස්සේ ඕව මට හරි ගියවම බලාපන්න කියලා. එයා දන්නේ මොකද්ද උනේ කියලා. ආ මේ විදිහට තමයි අමෝලිකා ශ්‍රද්ධාව තියෙන පුද්ගලයා නෝනින් මෙනෙහි කරන්න හැකියාව නැති නිසා එක එක මතවාදවලට අහු වෙවි යනවා. ආකාරෝති ශ්‍රද්ධාව. එහෙම නැත්නම් අවිච්ඡ ප්‍රසාදය. එහෙම නැත්නම් අලුත් වචන ඉගෙන ගත්ත ධර්මාන්වය. තියෙන කෙනාට ජීවිතේ ගැටළු වෙනකොට එයා ඒක ධර්මයට අනුව කල්පනා කරනවා. මේක තමයි මේ ලෝක ස්වභාවය. ඉපදෙන සත්වයාට මෝණ දෙන්න තියෙන ස්වභාවය. ඉපදෙන සත්වයාට මෝණ දෙන්න සිද්ධ වෙනවා ලාභ, අලාභ, ආයස, යස, නිന്ദා, ප්‍රශංසා, සැප දුක්. මේවා මේ ලෝක ධර්ම. මේවට මෝණ දෙන්න වෙනවා අපට කියලා එයා මොකද කරන්නේ? මේ ලෝක ධර්මයට යට වෙච්ච ජීවිතේ එයින් ගොඩනගා ගැනීම පිණිස එයින් මුදවා ගැනීම පිණිස ධර්මයේම හැසිරෙනවා. අන්න ඒකයි ධර්මානුය ඇති කර ගැනීමේ වාසිය. බුදුරජාණන් වහන්සේ කෙරේ අවබෝධයෙන්ම පැහැදීමේ වාසිය ඒකයි. ඉතින් මේ අවබෝධයෙන්ම පැහැදීම අපිට ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ ගැන දැන ගැනීම අපට උපකාර වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැන දැන ගැනීම අපට උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන දැන ගැනීම උපකාරී වෙනවා. බුදුරජාණන් වහන්සේ විශේෂ දෙයක් අපට දේශනා කළා. විශේෂ දෙයක්. අතිශයින්ම විශේෂ දෙයක්. මොකක්ද? සත්‍ය මොන සත්‍යද ආර්ය සත්‍ය මේක තමයි විශේෂත්වය ලෝකේ වෙන කිසිවෙක් කිසිම අයුරකින් විග්‍රහ නොකළ නොපැවසු නොඇසු විරු දේ තමයි සත්‍ය ආර්ය සත්‍ය එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ය සත්‍යයේ අසුවයි තමයි පුතජන භාවයෙන් මිදුනේ ආර්ය සත්‍ය නෝනින් මෙනෙහි කරලා අවබෝධ කරපු අය තමයි සෝවාන් වුනේ. සතර පායෙන්වත් මිදුනේ. මාර්ගඵල ලැබුවේ. මේ සංසාරයෙන් ඈතර වුණේ. ආර්ය සත්‍ය අවබෝධයක් ගැන නොඇසූ කෙනා. චතුරාර්ය සත්‍ය විස්තර වශයෙන් අහන්ත වාසනාව නොලැබුව කියලා. චතුරාර්ය සත්‍ය ගැන නුවණින් තේරුම් ගන්නට නුවණ මෙහෙවන්න අදක්ෂ කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. වහුපැටියෙක් වගේ කියනවා. වහුපැටියා ඉන්නේ හැමතිස්සෙම මව්ගේ තනබුරුල්ල දිහා බලාගෙන. මව් වැස්සිලි. දූවගෙන ගිහිල්ලා මව්වැස්සගේ තනබුරුල්ලෙන් එල්ලෙනවා. කිරිබොන්. මේ වගේ කියනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය නොලැබූ සත්‍යයා මෙතන මැරෙන්නේ උපතක් කල්ගෙනමයි. උපතක් සකස් කරගෙනමයි මැරෙලා යන්නේ. සමහරට උපත නිරේ. සමහරට උපත තිරිසං අපායයි. සමහරට උපත പ്രേත ලෝකේ, අසුර ලෝකේ. එතනට තමයි යාගේ ජීවිතේ සකස් වෙලා යන්නේ. හේතුව මොකද? අර කහන්න හම්බ වුණේ නැහැ. මොකද්ද? සත්‍යය. මොන සත්‍යද? ආර්ය සත්‍ය අහන්න ලැබුණේ නැහැ. මේ ලෝකේ තියෙන සියලුම දැනුම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ආර්ය ඥානය සහ අනාර්ය ඥානය කියලා. මේ ලෝකේ බලපවත්වන්නේ ආර්ය ඥානය නොවේ. ලෝකේ බලපවත්වන්නේ අනාර්ය ඥානය. ඒ පුතජන පුද්ගලයන් විසින් කල්පනා කර කර විමස විමස සොයාගන්න දේවල් තියෙනවා. පුතජන පුද්ගලයන් පහසුකම් හොයනවා. පුතජන පුද්ගලයන් හොයන්නේ අවබෝධය නෙමෙයි. මොකද්ද හොයන්නේ? පහසුකම්. මේ පහසුකම් හොයනකොට ඔන්නේ යාන වාහන හොයාගත්තා. ගුවන් යානා හොයාගත්තා. ටෙලිෆෝන් හොයාගත්තා. කොම්පියුටර් හොයාගත්තා. තොරතුරු තාක්ෂණය හොයාගත්තා. මේ ඔක්කොගෙම පුතත්ජන පුද්ගලයා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? පහසුකම්. මොකේටද? කම්සප විනිවිද. කම්සප විඳින්න පහසුකම් සොය සොය සොය සොය සොය සොය පුතඥන පුද්ගලයා කල්පනා මෙහෙවනවා. ඒ කල්පනා මෙහෙවන එකට ඒ දේවල් හොයාගන්නවා. ඊට පස්සේ ඒක තමයි මේ ලෝකේ බලපවත්තන්නේ. අද ඒක වෙලාද නැද්ද? අනාගතයේදත් ඒක තමයි. අනාර්ය ඥානය තමයි මේ ලෝකේ බලපවත්තන. ආර්ය ඥානය සැඟවී තිබෙනවා. ආර්ය ඥානෙ කතා නොකරන තුරු සැඟවී තිබෙනවා. ආර්ය ඥානෙ කතා නොකරන තාම ලෝකෙ දන්නේ නැහැ. ආර්ය ඥානෙ කොහෙද තියෙන්නේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුලයි. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ලැබුණත් මිනිස්සුන්ට අර කම්පියුටර් හදන එක ඇසුවට වඩා යාන වාහන හදන එක ඇසුවට වඩා වෙනස් මේකේ තියෙන්නේ ආරණානේ තියෙන්නේ තමන් තුළ බොහොම නිස්සබ්ද අයිසක අවබෝධයක් ඇති කරලා දෙනවා එතකොට ඒක හරිය ලස්සනට පේන්නේ නැති වෙන්න පුළුවන් අනාර්ය ඥාන වගේ උපමට්ටම් නොවෙන්න පුළුවන් බාහිරේ අභ්‍යන්තරයේ පිරිසිදු වෙනවා ආර්ය ඥානය. ඒ නිසයි මේ ආර්ය ඥානය නැත්නම් ආර්ය සත්‍ය බුද්ධිමත් කෙනෙක් විතරක් අල්ලන්නේ. බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය අල්ලන්නේ කවුද? බුද්ධිමත් කෙනෙක් විතරයි. බුද්ධිහීන පුද්ගලෙකුට පේන්නේ මේක අවශ්‍ය දෙයක් නෙවෙයි වගේ. බුද්ධිහීන පුද්ගලයෝ සමහරට බය වෙන්න පුළුවන් මේ චතුරාර්ය සත්‍ය ගැන අහනකොට බුදුරජාණන් වහන්සේ කටනක් දේශනා කළ මහණෙනි මේ චතුරාර්ය සත්‍ය කතාව පුංචි කතාවක් නෙමෙයි කිව්වා. මේක දැන් අපි ගත්තොත් වනාන්තරය. මේ වනාන්තරේ විවිධාකාර සත්තු ඉන්නවනේ. අලි කෑගාන. මෝ කෑගාන. ගෝණු කෑගාන. වඳුරු කෑගාන. මේ සත්තු කෑගාන. මේ අතරේ මේ වනාන්තරයේ හිටියු කේසර සිංහරාජයා ඒ සිංහරාජයා කෑ ගැහුවොත් සිංහනාදයක් කළොත් අර සතුන්ගේ සියලු නාද අභිබවා යන්නේ නැහැ. අර සත්තු කොහොම මේ නාදයට ඇතිගන්නේ නැහැ. කම්පා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ චතුරාර්ය සත්‍ය කතා කිරීම සිංහනාදයක් වගේ කිව්වා. මේ චතුරාර්ය සත්‍යය ඇහෙනකොට සසරට ඇලුම් කරන සත්වයා කම්පා බය තැති ගන්නවා අහෝ අනිත්‍යයි දුකයි අනාත්මයි සසරෙන් එතර වෙන්නලු එතකොට සසරේ ඉන්න සත්‍යයන්ට මොකද වෙන්නේ කියලා ආ ඒකට ඇයි ආර්ය ඥානයේ අභියස අනාරි පුද්ගලයා කම්පා වීම ඇර සූග කිරීම ඇර පසුතැවිල්ල ඇර විරෝධී පෑම ඇර වෙන කිසි දෙයක් කරන්න ශක්තියක් නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිංහනාදයක් වුණේ චතුරාර්ය සත්‍ය නිසාමයි උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉස්ලාම දේශනා කළා බර්ණස ඉසිපතන මිගදායේදී පස්වග භික්ෂුන් වහන්සේලා අරබය පස්වග භික්ෂුන් වහන්සේලාට ඒ දේශනාව ඉවර වුණාම දෙවිවරු භූමාට දෙවිවරු ඉඳලා අකනිටා දෙවිවරු දක්වා මහා ഘോഷාවක් කළා මොකද්ද කරපු ഘോഷාව මේ භාග්‍යවතුන් වහන්සේ බරණසී සුපතන මිගදායේදී ධර්ම චක්‍රේ කරකවන ලද්දේය. දහම් රෝදය කරකවන ලද්දේය. ඒ දහම් රෝදයේ ලෝව වෙනම වෙන කිසි දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුටවත් ආපස්සට කරකවන්න බෑ. එතකොට දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට ශ්‍රමණයෙකුට ආපස්සට කරකවන්න බැරි මොකද්ද? චතුරාර්ය සත්‍යය. හැබැයි අනිත් ඕන එකක් ආපස්සට කරකවන්න පුළුවන්. ඒක නේද තේරුම? අනිත්‍ය ආපස්සට කරකවන්න පුළුවන්. හැබැයි චතුරාර්ය සත්‍ය ධර්මයේ ආපස්සට කරකවන්න බෑ. කැරකිලා ගියා. දෙව මිනිස් ලෝක සාරා ගියා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝක සත්‍ය අවබෝධ කළා. 45 වසරක් මුළුල්ලේ අප්‍රමාණ වචන වලින් අප්‍රමාණ ප්‍රකාශ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ පතුරු ඇහැරියා. ඒ ධර්ම ශ්‍රවණය කරපු අය සෝවාන් වුණා. සකදාගාම අනාගාම සාමාන්‍යයෙන් দমনය කරන්න බැරි පුද්ගලයා බුදුරජාණන් වහන්සේගේ වචනේ අභියස උන්වහන්සේගේ මාර්ගෝපදේශනයේ අභියස උන්වහන්සේගේ ධර්ම ප්‍රාතිහාර්ය අභියස দমনය වෙනවා එතකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ අතර විශේෂ එකක් තමයි අනුත්තරු පුරිස ධම්ම සාරති මේ ලෝකේ සමහර මිනිස්යන් දමණය කරන්න පාවිච්චි කරනවා දඩුවම් දීලා ආයුධ පාවිච්චි කරනවා දඩ මුදුන පාවිච්චි කරනවා එහෙම නැත්නම් ඒ අයගේ දුර්වලකම් පාවිච්චි කරනවා එහෙම නැත්නම් මිල මුදල් පාවිච්චි කරනවා පුද්ගලයන්ව දමනය කරන්න බුදුරජාණන් වහන්සේ මේ පුද්ගල ලෝක සත්‍යාව দমনය කරන්න පාවිච්චි කළේ ප්‍රාතිහාර්ය තුනක්. ඒ මොනවද? 이르දි ප්‍රාතිහාර්ය තුල ලෝක සත්‍ය দমনය වෙච්ච අවස්ථා තියෙනවා. ආදේශනා ප්‍රාතිහාර්ය. එයා හිතන දේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා. දැන් මේකයි ඔබ හිතන්නේ. দমন වෙලා යනවා. ඊළඟට උන්වහන්සේ වඩා කැමති වෙච්ච ප්‍රාතිහාර්ය. අනුශාසනීය ප්‍රාතිහාර්ය. ඒ තුල උන්වහන්සේගේ ප්‍රාතිහාර්ය තමයි චතුරාර්ය සත්‍ය පැවසීම. මේ තුල බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරුෂ ධම්ම සාරදී කියන ගුණයෙන් යුක්ත වුණා. ඒ සඳහා ඒ ගැන අපිට සිත පහදවා ගන්න පුළුවන් දේශනාවක් මේ. සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි පසේන වී කුසල් රජුරුවන්ගේ රාජධානිය තමයි සවැත් නුවර. එතකොට ඒ ශ්‍රාවස්ති රාජධානියේ වනාන්තරයේ හිටිය භයානක සොරෙක්. ඒ සොරා තමයි ආංගුලිමාල. මේ සොරා ඕනම වෙලා කිසි අනුකම්පාවක් නැතුව ඕන මිනිසෙක්ව ඒ ඝාතනය කරනවා. ඒ ඝාතනය කරන්නේ ඇයි? ඇඟිල්ලක් ගන්න. ඇඟිලි කපා ගන්න. මොනවටද ඇඟිලි කපා ගන්න? දිසාපාමක් ආචාරීන්ට ගුරු පඬුරක් සදා ගන්න. ඇඟිලි කීයක්ද? ඇඟිලි 1000, ඇඟිලි 100කුත්. 200කුත් නෙමෙයි 300කුත් නෙමෙයි ඇඟිලි 10ක් පස්සේ මොනතරම් බරක් ඇද්ද නේ ඒ ඇඟිලි 1000 කපා ගන්න ඔන්න මේ අහිංසක අඟුලිමාල වුණා අඟුලිමාල වෙලා මේ වනාන්තරේ ඉන්නවා හැබැයි යාට තිබුණා මහා බලක්. ඇයි වැරදි කරන මිනිස්සයාට තියෙනවනේ බලය. ඒ මිනිස්සයා දැන් ලැජ්ජා බය නැහැනේ වැරදි කරන්න පටන් ගත්තා. හිරියුත බඳගෙන කෑ ගහගෙන යන අය කොච්චර ඉන්නවද? මේ වගේ මේ අඟුලිමාල වේගෙන් යන්න පුළුවන්. කඳු කඳු උඩට නැගලා සෙනග යනකොට මමයි අඟුලිමාල කියලා සෙනග වැදෙන පයින්කට සෙනග සීනත් වැටෙලා. එච්චර ආනුභාව මේ අනුභවයේ මේ පුදුම එකක්. රහත් වුණාට පස්සේ තිබුණා. ආනුභවය. කොසල් රජු අසද්දස මහා දානේ දීප වේලාවේ 500ක් රහතන් වහන්සේලාට මේ එක එක හස්ති රාජෙක් මුතු කුඩයක් අල්ලන් ගියා. එක ඇතෙක් කුලම් ඊට පස්සේ සේවකයෝ කලබල වුණාට පස්සේ ඇතාට දැන් මොකද කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ වදාලා ඒක අතර අඟුලිමාල තෙරුන් ගාවට පොඩි අල්ලන තියන්නේ. දැන් අර මේ අල් දඟල් දාලා දඟල්ලා ඇද්දගෙන ගිහිල්ලා අඟුලිමාල රහතන් වහන්සේ තිට්ටුවට එනකන් මේන් සද්ද නැතු යනවා. බලන් ආන්න බලන්න. ඊටවසේ උන්වහන්සේ ළඟ මුතු කුඩිය අල්ලලා තිබ්බට පස්සේ ඇතා හිටියා. පින්කම් වෙනකම් හිටියා හෙල්ලෙන්නේ නැතුව. මේ වගේ රහත් වුණාට පස්සේ තාන භාව සම්පන්නයි. ඉතින් මේ අඟුලිමාල මිනිස්සුන්ගේ මරණ ධම් දියම් ධම් වලට වැදලා ඒ මිනිස්සුන්ව විනාශ කළ දැන් ධම් පාළු වෙලා දැන් ඒ වනයේ ආසන්න ප්‍රදේශ වල මිනිස්සු ඔක්කොම දාලා ගියා. ප්‍රදේශ දාලා ගියා. පාළු ඒ ඒ යන ආලක පාරකින් යන්නේ නැහැ මිනිස්සු. බුදුරජාණන් වහන්සේ සවස් නුවර වැඩි දවසකට උන්වහන්සේ සවස් නුවර මේ හැමදාම වැඩ හිටියා. වස් කාලේ වැඩ හිටියා. ඊට පස්සේ උන්වහන්සේ එක එක ප්‍රදේශවල චාරිකාවේ වඩින වාහන වලින්ද වඩින. නෑ ඒ කාලේ මේ මේ මේ වගේ යකඩ වලින් එන්ජින් හදපු වාහන තිබුණේ නෑ. ඒ කාලේ තිබුණේ ඔව් සත්ව වාහන. හස්තියාන ඇත්තු බැඳපු කරත්ත අස්වැයන් බැඳපු කරත්ත ගවයන් බැඳපු කරත්ත මේවා මේ මේ වැඩි නෑ ශ්‍රමණ බ්‍රාහ්මණයන බුදුරජාණන් වහන්සේ වැඩම කළේ පයින්මයි. ඉතින් උන්වහන්සේ චාරිකාව වැඩලා සවත් නුවරට වැඩි දවස් වලකට උන්වහන්සේට ආරංචි වුණා. මෙන්න මේම සිද්ධියක් වෙනවා. මෙන්න මේම සිද්ධියක් වෙලා මේ මේ ඕන දැන් දී වෙලා හොරෙක් දී වෙලා ඉන්නවා මේ විනාශ කරගෙන යනවා කියලා ඔක්කොම. ඇඟිලිමයි මේ හොරා හොයන්නේ කියලා. අනිත්‍ය හොයන්නේ කන්ට දී මුතිමනි ආවරණ. දැන් හොයලා බැලුවාම මේ මිනිස්සුන්ගේ සල්ලි වලට මුකුත් වෙලා නැහැ. කන කරාදරනට මුකුත් වෙලා නැහැ. නැත්නම් මොනවද? ඇඟිලි ටිකයි නැහැ. ඊට පස්සේ ආරංචිලා මේ මේ හොරා හොයන්නෙම ඇඟිලි. ඊට පස්සේ මේ භයානක සිද්ධිය බුදුරජාණන් වහන්සේ දැනගෙන උන්වහන්සේ දාන වළඳලා දාපින්ඩ පාත ගිහිල්ලා දාන වළඳලා එහෙම උන්වහන්සේ පිටත් වුණා අර අඟුලිමාල ඉන්න වනාන්තරයේ දිශාවට පිටත් වුණාට පස්සේ මේ වනේ ඉන්නවා මේ වනේ ආරක්ෂා කරන මේ වනේ ඉන්නවා ගෝපල් ඒ කියන්නේ කිට්ටුව පාත ඔය වණේට යන්න ආසන්නේ තන බිම් වල ගවයන්ට කෑම දෙන ගොපල්ලෝ. මේ ගොපල්ලෝ ඉන්නවා එහාට කුඹුරු හාන මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සු බුදුරජාණන් වහන්සේව දැක්කා. දැක්කේ උන්වහන්සේ ගුයි පැත්තට යනවා දැක්කේ. අර අඟුලිමාලේ ඉන්න පැත්තට වඩිනවා දැක්කා. දැකලා කිව්වා මේ ස්වාමීනි පොඩ්ඩක් කියන්නකෝ. අඳුනන්නේ දැන් සමහරව අඳුනන්නේ පිටිසර පළාත් තියෙනවා නේම දන්නේ. ආ ස්වාමීනි පොඩ්ඩක් කියන්න කිව්වා. හිටියා. යන්න එපා කිව්වා මේ පාරේ. මේ පාරේ යන්න එපා කිව්වා. මා සමනේතම් මග්ගං පටිපදි මේ පාරේ විතරක් යන්න එපා කිව්වා. මේ පාරේ ඉන්නවා මහා හොරි. මේ හොරාගේ නම අඟුලිමාල. හරි දරුණුයි. හරි ක්‍රූරයි. හැමතිස්සෙම අත්වල ලේ තවරගෙන ඉන්නේ. මේ සත්‍යයන් කෙරෙහි දයාවක් නැහැ. ගම් නියංගම් ගම් නොගම් කළා. ගම් නැති කළා, නියංගම් නැති කළා, නගර රාජධානි නැති කළා මේ පුද්ගලයා. මේ මිනිස්සයා කරන්නේ මොකද්ද? මිනිස්සු මරලා ඇඟිලි විද විද මාලා කොට දරයි. නැගිල විදුවිලි මාලාකට දරයි. ඒ නිසා කිව්ව ස්වාමීනි මේ මොකද්ද මේ තමුන්ස් කරන්න හදන්නේ? මිනිස්සු 20 30 40 50 ගිහිල්ලා 100 ගිහිල්ලා බේරුනේ නැහැ. තමුන්ස් කොහොමද මේ යන්නේ? එහෙම කියන්නේ මිනිස්සු කියනකොට බුදුරජාණන් වහන්සේ මොකද කළේ? නිස්සබ්ද වෙලිය. නිස්සබ්ද ඉඳලා හිමීට හිමීට පිටත් වෙනවා. පිටත් වෙන්න යනකොට ආයෙ අර මිනිස්සු එකතු වෙලා ආයෙමත් දෙවෙනි වතාවටත් කිව්වා. කිව්වා ශ්‍රමණයන් වහන්සේ තමුන්නාන්සේට මම අපි මේ දෙවෙනි වතාවටත් මේ කියන්නේ ওই පාරෙන් වඩින්න එපා. මහා භයානක හොරෙක් ඉන්නවා. කරදරේ වැටෙයි. මිනිස්සු ඔහොම නෙමෙයි 50 100 රන්තු ගෙහෙලා ගිහිල්ලා බේරුනේ නෑ. බුදුරජාණන් වහන්සේ නිස්සබ්ද වුණා. ආයෙමත් තුන්වෙනි වතාවට මිනිස්සු මේ කාරණේ කිව්වා. බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ නිස්සබ්ද වුණා. දැන් බුදුරජාණන් වහන්සේ මොකද කළේ? හිමින් හිමින් වනාන්තරයට වැඩියා. දැන් වනාන්තරයට වැඩලා පාර දිගේ වඩිනවා. වඩිනකොට අඟුලිමාල ඈත තියා දැක්කා. අඟුලිමාල කියන්නේ දැන් දැයි රාජධානිය කාගේද? අඟුලිමාලගේ. දැන් අඟුලිමාල දැක්කා බුදුරජාණන් වහන්සේ ඈතින් වඩින්න. අඳුනගත්තේ නෑ කවුද කියලා. හිතුවා අඟුලිමාල දෙන්න ආ කවුද මේ වඩින්නේ? ශ්‍රමණයන් වහන්සේ නම අඟුලිමාල කල්පනා කරනවා අච්චරියන් වතබෝ පුදුම දෙයක් මේ. අභූතං වතබෝ මේක නම් මහා පුදුම දෙයක්. මේ මිනිස්සු රංචු ගැහිලා එක ගුලියට එන්නේ. 10 20 30 50 කණ්ඩායම් එන්නේ. කඩු අරගෙන එන්නේ. මේ කිසිම දෙයක් නැතුව ඒ ඒ කණ්ඩායම පිටින් ආපු සියලු දෙනා මගේ අතට ආවා. ඒ සියලු දෙනා මගේ වසඟයට පත් වුණා. ඔක්කොම මගේ මැරුම් ගෑවා. හරි පුදුමයි කිව්වා. මේ ශ්‍රමණී කියනවා. තනි ඒකෝ තනියම අදුතිය දෙවන්නේ නැතු කල්පනා කළා මෙයා එන්නේ හරියට නිකන් තනිය වෙන්නේ නිකන් මේක දිනන්න පුළුවන් කියලා හිතාගෙන වගේ. තනිය වෙන්නේ. එහෙනම් මම මේ ශ්‍රමණයන්ගේ ජීවිතේ විනාශ කරනවා. මම මේ භික්ෂුවගේ ජීවිතේ විනාශ කරන්න ඕනේ මම මේ ශ්‍රමණයන් වහන්සේගේ ජීවිතේ විනාශ කරන්න ඕනේ කියලා ගත්තා කඩුව විනීති පිට කඩුව ඇදලා ගත්තා ඇදලා අරගෙන ඒ වගේම පිටේ ගහගෙන හිටිය ඊතල අසියුරේ බැඳගෙන හිටිය ඊතල ඒ දුන්නත් ඇදලා ගත්තා අරගෙන මොකද කළේ බුදුරජාණන් වහන්සේ වඩිනවා උන්වහන්සේගේ පිටිපස්සෙන් දුවන්න ගත්තා උන්වහන්සේගේ පිටිපස්සෙන් යනකොට බුදුරජාණන් වහන්සේ බොහෝම හිමි. උන්වහන්සේගේ ගමන වඩින. දැන් අඟුලිමාලට ලං වෙන්න බෑ. අඟුලිමාල දැන් වේගෙන් දුවන ලං වෙන්න. ලං වෙන්න බෑ. අන්න බුදුරජාණන් වහන්සේ මොකක්ද ඒ කළේ? ප්‍රාතිහාරය. මොකද්ද ප්‍රාතිහාරය? බුදුරජාණන් වහන්සේ සෙමෙන් වඩිද්දී උන්වහන්සේට හානි කරන්න හිතෙන එක්කෙනාට ලං වෙන්න බෑ. එතකොට අඟුලිමාල කල්පනා කරනවා අච්චරියන් මතබෝ අහෝ මේක නම් මහා ආශ්චර්යයක් අද්භූතං වතබෝ මේක මහා පුදුම සාගත දෙයක් කල්පනා කරනවා මට පුළුවන්කම තියෙනවා වේගෙන් දුවන ඇතාව පන්නන අල්ලන්න මට බලවන්කම තියෙනවා වේගයෙන් දුවන අශ්වයාව පන්නගෙන ගිහින් අල්ලන්න. මට බලවන්කම තියෙන වේගයෙන් යන රථය පන්නගෙන ගිහින් අල්ලන්න. මට බලවන්කම තියෙන වේගයෙන් යන මුවාව පන්නගෙන ගිහින් අල්ලන්න. මට බලවන්කම තියෙනවා වේගයෙන් යනවනම් යම් සත්වෙක් ඒ සත්‍යය පන්නගෙන ගිහින් අල්ලන්න. නමුත් මේ මේ ශ්‍රමණයන් වහන්සේ ප්‍රകൃති ගමනින් යනවා. වේගයෙන් යන්නේ නැහැ. දුවගෙන යන්නේ නැහැ. ප්‍රකෘති ගමන සාමාන්‍ය ගමන යනවා. නමුත් මට අල්ලගන්න විදියක් නැහැ. කල්පනා කළා කියනවා මේ ඒ ශ්‍රමණේ කොහොම ඉන්නේ කියලා. ඒ ශ්‍රමණේ කොහොම ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ආගුලිමාල මම ඉන්නවා. මංගුලිමාල මම ඉන්නවා. ඔබත් ඉන්නේ. තුවන් කිටිට ඔබත් ඉන්නේ. ඔබත් නවතින. මම නවතිලා ඉන්නේ. ඔබත් නවතින. එතකොට කල්පනා කරනවා මේ අඟුලිමාල මේ ශ්‍රමණයන් වහන්සේලා ගැන මම අහලා තිබුණේ ඇත්ත කතා කරනවා කියලා. සත්‍ය මත ජීවත් වෙනවා කියලා. නමුත් දැන් මේ ශ්‍රමණයන් වහන්සේ ඇවිදින්න සිටිද්දි කියනවා මම නැවතිලා ඉන්නේ. ඔබත් ඉන්නේ. මම නැවතිලා ඉන්නේ ඔබත් ඉන්නේ කියලා. මං එනම් මේ ශ්‍රමණයන් වහන්සේගෙන් අහන්න ඕනේ. කියලා ඔන්න අඟුලිමාල මොකද කළේ? බලන්න අඟුලිමාල කොච්චර දක්ෂයිද කියලා. අඟුලිමාලේ පන්ති හිටපු දක්ෂම ශිෂ්‍යනේ. එවලම හැදුවා ගාථාව. ගාථා. හදලා බුදුරජාණන් වහන්සේට මම මේ ශ්‍රමණයන් වහන්සේගෙන් මං අහන්න ඕනේ කොහොමද ඉන්නේ? දැන් බලන්න අර කල්පනා වෙනස් වෙච්ච තැන. අඟුලිමල්ලගේ හිතේ තිබෙන කඩුව අරගෙන පන්නනකොට මොකද්ද? මරන්න ඕනේ කියලා විතරයි. ඝාතනය කරන්න ඕනේ විතරයි කියලා හිතේ. නමුත් බුද්ධිමත් කෙනෙක්. බුද්ධිමත් කෙනෙක්. අර පස්සෙන් පන්නගෙන යනකොට දැන් ලඟ වෙන්න බෑ. එතකොට අඟුලිමාල මොකද්ද කිව්වේ? ශ්‍රමණේ නවතින්න නවතින්න බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාළේ? ඔව් අඟුලිමාල මන් නැවතිලා ඉන්නේ නුඹත් නැවතියා. එතකොට අර සම්පූර්ණ ප්‍රකාශිතික හිත වෙනස් වෙනස් වෙලා කල්පනා කළා මං අහන්න ඕනේ මේ බුදුමයි මේ ශ්‍රමණවරු බොරු කියන්නේ. මේ නැවතිලා ඉන්න කියන විදිහ කොහොමද මේක වෙන්නේ කියලා මම අහන්න ඕනේ. ගාථා කියනවා. ගාථාවක් ගාථාවකින් අහනවා. ගච්ඡං වදේසි සමන තිතෝපි ශ්‍රමණේ ඔබ ඇවිදින්න යද්දී එයි මේ ඉන්නේ හිටියා මම නැවතිලා ඉන්න කියලා කිව්වේ මමංච ගුරු සිද්ධිතං අට්ඨිතෝති මම මේ පන්නගෙන යද්දී මට තියෙනවා ඉන්න කියලා පුච්ඡාමිතං සමන ඒත මත්තං ශ්‍රමණය මං ඊ පැවසු ප්‍රකාශයේ අර්ථයයි මේ අහන්නේ අන්න බලන්න මොළි ඒ පැවසු ප්‍රකාශයේ අර්ථයයි මේ අහන්නේ කතං තිතුත්වං ඔබ කොහොමද ඉන්නේ ආන් අත්තිතෝ මම කොහොමද නොසිටින්නේ ඔබ ඇවිදින්න ඉන්නදී ඔබ කියනවා ඉන්නවා. එතකොට මම දැන් දුවගෙන ඉන්නේ. මටත් කියලා ඉන්න කියලා. දැන් මම නොසිටින්නේ කොහොමද? ඔබ ඉන්නේ කොහොමද? කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිතුවා අඟුලිමාල සබ්බදා අඟුලිමාල මම හැමදේම නැවතිලා ඉන්න කෙනෙක්. සබ්බේසු සත්‍යේසු නිදාය දන්නා මම සියලු සත්වයන් කෙරෙහි දනබුගුරු අත්තරලයි නැවතලා ඉන්නේ තුවංච පාණීසු අසඤ්ඤතෝසු නමුත් නුඹ ප්‍රාණීන් කෙරෙහි දනබුගුරු අත්තරලා නැහැ දනබුගුරු සහිතව ඉන්නවා අසංවර වෙලා තස්මා චිතෝහං ඒ නිසා මම නැවතිලා ඉන්නවා තුවං අච්චිතෝසි නුඹ තවම නැවතිලා නැහැ. බලන්න මේ එතකොට මහා ලොකු විස්තරයක් මේකේ නැහැ. මේකේ කියුවේ මොකද්ද? නුඹ තවම නැවතිලා නැහැ. නුඹ නැවතිලා නැත්ති කොහොමද? ප්‍රාණීන් කෙරෙහි සතුන් කෙරෙහි දඬුමුගුරු අත්හැරලා මම අත්හැරලා ඉන්න මම නැවතුණා දැන් බලන්න මේ මිනිස් කණ්ඩායම් කණ්ඩායම් මැරුව කෙනා ගම් නොගම් කෙරූ කෙනා නියංගම් නොනියංගම් කෙරූ කෙනා නගර නොනගර කෙරූ කෙනා මේ සුළු දෙයින් අල්ලගත් දේ චිරස්සං වතමේ මහිතෝ මහීසි මහාවනං සමනෝයං පච්චුපාදී සෝහං චිරස්සාමි පහස්ස ධම්මං සුත්වානකාතං තව ධම්ම යුත්තං කල්පනා කරනවා මට මේ මහා ඍෂි වූ මුනීන්ද්‍රයන් වහන්සේ මේ වනාන්තරයට වැඩි මා කෙරෙහි උපන් අනුකම්පාවෙන්මයි ඒ ධර්ම ප්‍රතිසංයුක්ත ගාථාව අහලා මට මේකේ අර්ථය වැටුණා. දැන් බලන්න මේ කොච්චර වේගවත් ප්‍රඥාවක් මිනිස්සුෙකුට තියෙන්න ඕනේද මේ වගේ පුංචි වචනේ අහලා සම්පූර්ණ ජීවිතයක් වෙනස් වෙන. දැන් මේකට තමයි කියන්නේ බුද්ධිමත් බව කියලා. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඕකටයි. නෝනින් මෙනෙහි කිරීම කියන්නේ ඕකටයි. මොකද්ද බුදුරජාණන් වහන්සේ බොහොම වචන දෙකයි වචනයි. මොකද්ද වචන දෙක? මම නැවතිලා ඉන්නවා මම නැවතිලා ඉන්නේ සියලු සතුන් කෙරෙහි දඩමුගුරු අත්හැරලා. ඔබ නැවතිලා නැත්තේ සියලු සතුන් කෙරේ දඬුමුගුරු සහිතව ඔබ ඉන්නවා. මේ නිසා ඔබ අත්හැරලා නැත්තේ ඔබ ඔබ නැවතිලා නැත්තේ මම නැවතිලා ඉන්නේ. මේක ප්‍රකාශ කිරීමත් සමගම අඟුලිමාල වෙනස් වෙනවා. වෙනස් වෙලා මොකද වෙන්නේ? මේ අඟුලිමාල සුරා Tamange තිබිච්ච දුන්නු ඊතල කඩු කිනිසි එල්ල මේ සියල්ලම එකතු කරගෙන හිටපු ආයුධ සෙට් එක සම්පූර්ණයෙන්ම වීසි කළා. සොබ්බේ ප්‍රපාතේ නරකේ සම්පූර්ණම පහළ තිබුණ ගැඹුරු ප්‍රපාතය ප්‍රපාතෙට දැම්ම වීසි කළා. ඊට පස්සේ උන් ළඟට ඉන්න පුළුවන්. ළඟට ආවා. අවන්ති චෝරෝ සුගතස්ස පාදේ සුගතයන් වහන්සේගේ සිරිපතුල් වැන්දා. තත්චේවනම් පබ්බජ්ජං අයාචි එතනම පැවිදි බව ඉන්නවා. මොහොතක් ගියාද මේ මිනිස්සු වෙනස් වෙන්නේ? අන්න ඒකයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුද්ධිමත් මිනිසයන්ට ලැබුණාම උන්වහන්සේගේ ධර්මයේ සිංහ තෙල් වගේනේ. සිංහ තෙල් දාන්න ඕනේ මොකේද? සිංහ තෙල් දාන්නේ කසල භාජනයේද සිංහ තෙල් දාන්නේ රම් භාජනයේද? රම්බාජනේ වගේ තමයි බුද්ධිමත් මිනිසයා, සිල්වත් මිනිසයා, ගුණවත් මිනිසයා, අවබෝධ යුක්ත මිනිසයා. දැන් බලන්න අර විපතටපත් වෙච්ච අඟුලිමාල වුණත් මේ හොඳ කටුගුණ ඔක්කොම තිබුණ කෙනෙක්. රම්බාජනේ වගේ කෙනෙක්. ඊට පස්සේ අඟුලිමාල අ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාලව පැවිදි කරනවා බුද්ධෝච කෝ කාරුණිකෝ මහේසි යෝ සත්තා ලෝකේ යෝ සත්තා ලෝකස්ස සදේවකස්ස මේ දෙවියන් සහිත ලෝකේ යම් ශාස්ත්‍රඥාසේ නමක් ඇද්ද කවුරුන් සහිත ලෝකෙද දෙවියන් සහිත ලෝකේ දෙවියන් සහිත ලෝකේ ශාස්ත්‍රඥාසල එක්කෙනයි කවුද ඒ බුදුරජාණන් වහන්සේ තමයි මිනිසුන්ගේ දෙවියන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ මොකද කළේ? බුදුරජාණන් වහන්සේ භික්ෂුවට අඟුලිමාට අණ ගැහුවා. භික්ෂුව මේ එන්න කියලා. ජාඟුලිමාලේටි කොණ්ඩි වවාගෙන අර මේ අමුඩු කෑල්ලක් ඇඳගෙන මුළු ඇඟේම අර ලේ කුණුලේ තැවරිලා මැස්සෝ අහලා නාලා නැහැ. මේ වගේ හිටපු අඟුලිමාලට බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාළේ? භික්ෂුව එන් මේ ධර්මයේ මනාකොට දේශනා කරලා තියෙනවා. මේ ධර්මය ඇසිරලා දුක් කෙලවර කරන්න. ඒ සැනින් අඟුලිමාලට පැවිදි බවක් ලැබුණා උපසම්පදාවක් ලැබුණා. අර හිසරවුල් ඔක්කොම අතුරුදහන් වෙලා මේක මේක මේ 이르දි ප්‍රාතිහාරය. 이르දියක්. මේක ඒ වික්ෂු භාවයේ කියන එක ලබා දෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. මේක 이르දියක්. එතකොට අඟුලිමාල 이르දියෙන්ම සම්පූර්ණ ඉසරවුල් බෑවිලා අර වස් අයින් වෙලා තුන්සියුරු පාත්‍රයේ ඇතුව පෙනී හිටියා. එතකොට යාට මහානකමක් ලැබුණා. උපසම්පදාවක් ලැබුණා. ලැබුණ එක වචනකින් මොකද්ද? භික්ෂුව එන්න. කීප ගමන් ලැබුණා. මහානකමක් ලැබුණා උපසම්පදාවක් ලැබුණා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ ආපහු හැරුණා සවැත් නුවර පැත්තට වඩින්න. දැන් බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් වඩින්න භික්ෂුවක්. කවුද? අඟුලිමාල භික්ෂුව බුදුරජාන් වහන්සේ පිටිපස්සෙන් වඩිනවා. සවස් මොහොතේ වැඩි. දැන් සවස් මොහොතේ බුදුරජාණන් වහන්සේ පිටිපස්සේම දැන් මේ අඟුලිමාල භික්ෂුවත් වැඩියා. දැන් බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ වැඩ හිටියා. උන්වහන්සේගේ පිටිපස්සෙන් දැන් ආනන්ද අඟුලිමාල ස්වාමීන් වහන්සේ වාඩි වෙලා ඉන්නවා. එතකොට මොකද වුනේ? ඒ අතරේ සවැත් නුවර නගර වාසීන් සියලු දෙනා කුසල් රජුරුවන්ගේ රාජාංගණයට රැස් වුණා. ඒවන් වහන්සේ හොරෙක් මේ සවැත් නුවරට මහා භයානක හානි කරන හොරෙක් ඉන්නවා. මේ හොරාගේ මේ හොරා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ අංගුලිමාල කියන නමින් මහා දරුණු භයානක කෲර සත්ත්වෙක්. මේ හොරා ගම් නොගම් කළා නියම් ගම් නොනියම් ගම් කළා ජනපද නොජනපද කළා මිනිස්යන්ව මේ මරණ ඇඟිලි විද මාලා කොට දරයි ඒ නිසා දේවයන් වහන්සේ වහාම මේ පුද්ගලයාම විනාශ කළා දානවා රාජ්‍යරුව මොකද කළේ අස්ස සේනාවක් හැදුවා 500ක. අස්ස සේනාවක් හදලා හමුදාවක් අරගෙන දැන් මේ පිටත් වෙන්න යනවා. අඟුලිමාලව අල්ලලා. රජුරෝ කල්පනා කළා යන්නේ ඉස්සර වෙලා බුදුරජාණන් වහන්සේව බහැද කළ කෝකටත් ආශිර්වාද අරගෙනම ගියොත් තමයි හොඳ. සිත් පතාගෙන ගියොත් තමයි හොඳ කියලා රාජ්‍ය රූප පිටත්තන සවැත්නවර ජේතවනාරාමයට ගිහින් බුදුරජාණන් වහන්සේ බැහැදැක්කා බුදුරජාණන් වහන්සේ අහනවා රජතුමනි මොකද මේ රජතුමනි මාදදෝ සේනියෝ බිම්බිසාරෝ රාජා මාදදෝ සේනියෝ බිම්බිසාරෝ කුපිතෝ මේ මගධ රාජ්‍යයේ බිම්බිසාරජ්ජුරු කිපුණාද? ඇයි මේ යුද්ධයකට යන්නේ? මේ යුද්ධයක් සංවිධානය කළා යන්නේ කිපුණාද කියලා ඒවා මේ අල්පු රාජ්‍ය රජුරු. එහෙම නැත්නම් විශාලිකාව ලිච්ඡවි විශාලා මහඳුර ලිච්ඡවි කිපුණාද? අන්‍යවා පටිරාජානෝ එහෙම නැත්නම් වෙන කවුරු හරි ප්‍රතිවිරුද්ධ රජ කෙනෙක් මේ යුද්ධ ප්‍රකාශ කළාද මේ මහා සේනාවන්ත කියන්නේ? කියන අනේ ස්වාමීනි බිම්බිසාර රජුරු කිපුනේ නෑ. විශාලා මහනුවර ලිච්ඡවි කුමාරවරු කිපුනේත් නෑ. විරත් රජුරු කෙනෙකුගේ පටලැවිල්ලකුත් නෙවෙයි. මහා හුරික් ඉන්නවා. අඟුලිමාලය කියලා. දැන් මේ කවුරු ඉස්සරහද මේ කියන්නේ? අඟුලිමාල දැන් පැත්තක වාඩි වෙලා ඉන්නවා ස්වාමීන් වහන්සේනමක් කියලා. මා හොරෙක් ඉන්නවා අම්බිලිමාල කියලා. මේ පුද්ගලයා හරි භයානකයි ක්‍රූරයි දරුණයි. ගම් නොගම් කළා. නියම් ගම් නොනියම් ගම් කළා. ජනපද නොජනපද කළා. විනාශ කළා. මේ පුද්ගලයාගේ විශේෂත්වය මොකක්ද? මිනිසුන් මරලා මරලා ඇඟිලි විද මාලාකට දරයි. ආන්ගේ පුද්ගලයා මේ විනාශ කරන්න මේ යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ආවා මහරජතුමනි ඔබතුමා දක්කොත්ටි අඟුලිමාල කිස් රවුල් කාලා හොඳ ලස්සනට සිවුරු පුරවාගෙන මේ ගිහි ජීවිතය අත්හැරලා ගෞතම සාසනයේ පැවිදි වෙලා ඉන්න දැක්කොත් ඔබතුමාට මොකද හිතෙන්නේ දැක්කොත් මේ අඟුලිමාල විරතම් පාණාතිපාතා සතුන් මැරීමෙන් වැළකී ඉන්නෝ දැක්කොත් විරතම් අදින්නාදාන සොරකමින් වැළකී ඉන්නවා දැක්කොත් විරතම් මුසාවාව බොරු කීමෙන් වැළකී ඉන්නවා දැක්කොත් ඒකපත් උදේ වගේ විතරක් වළඳන කෙනෙක් දැක්කොත් බ්‍රහ්මචාරී භ්‍රමචාරී සීලේ ඉන්නවා කෙනෙක් දැක්කොත් සීලවන්තන් කල්යාණ ධර්මයන් කල්යාණ ධර්මෝ සීලවන්ත චරිතයක් කියන කෙනෙක් හැටියට ඔබ මේ සටන කියන අඟුලිමාල ඔබට හමු දැක්කොත් මොකද කරන්නේ ස්වාමීන් වහන්සේ නම් මං යාට වදිනවා කවුද මේ කියන්නේ කුසල් රජු කියන ස්වාමීන් වහන්සේ නම් වඳිනවා බං එනම් චීවර පින්ඩ පාත සීනාසන ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසින් උපස්ථාන කරනවා. මම ධාර්මික ආරක්ෂාව සපයනවා. අනේ ස්වාමීනි ඔය වගේ පාප ස්වરૂප ඇති දුස්සීලේ කොහොමනම් සීල සංවරයට එවිද? බුදුරජාණන් වහන්සේ ළඟ දැන් අඟුලිමාල වාඩි වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අඟුලිමාලගේ දකුණු අතින් ඇල්ලුවා. වාඩි වෙන දකුණු අතින් ඇල්ලුවා. අල්ලලා දකුණු අත උසලා කියනවා මහ රජතුමනි මේ ඉන්නේ ඊ අඟුලිමාල තමයි කියන්නේ. එතකොට රජුරු ගැසිලා තැතිගත්තා. පපුව ඩික් ඩික් ගෑවුවා රජුරුවන් ඇඟේ මවි කෙලිහිනා ගියා රජුරුවෝ බීජිරපත් වුණා කියලා දැකලා බුදුරජාණන් වහන්සේ රජුරුවන්ට කියන මා භාවි මහරජ රජතුමනි බය වෙන්න එපා මහා භාවි මහරජ නත්ති යතු භය මෙයාගෙන් කිසිම බයක් සිද්ධ වෙන්නේ නැහැ ඒ නිසා එතකොට රජුගන්ගේ බයක් තිබුණා නම් ඒ ඔක්කොම නැතුව ගියා. රජුරෝ දැන් සැප හැරගෙන ආය ආය ඔබ වහන්සේ කවුද? ඔබ වහන්සේද ඒතර අඟුලිමාල කියන්නේ? ඒවම් මහරජා එසේ මහරජතුමනි. එතකොට වහන්සේගේ පියා කවුද? කතං ගෝත්‍ර කියනවා මහරජා මගේ පියා තමයි ගග්ගර කියන බ්‍රාහ්මණයා. ගර්ග කියන බ්‍රාහ්මණයා. මගේ මෑණියෝ තමයි මන්තාණී කියන්නේ. ඒකට කියනවා මේ එහෙනම් ආර්ය ඔබ වහන්සේ මේ ධර්මයේම හැසිරෙන්න මම සීවර පින්ඩ පාත් සේනාසන ගිලන් පසෙන් උපකාර කරගන්නවා. ඔන්න ඊට පස්සේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ වනාන්තරයේ කාය වනාන්තරයට වැඩියා. වනාන්තරේ වාසය කරනවා, හුදෙකලා වාසය කරනවා, පිණ්ඩපාතේ වාසය කරනවා, පාංචකූල සිවුරින් වාසය කරනවා, තුන්සුරු දරාගෙන වාසය කරනවා. ඊට පස්සේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ කියනවා මහරජතුමනි මට දැන් තුන් සිවුරු සම්පූර්ණයි. ඒ නිසා මට මේ කිසි ගැටලුවක් නැහැ. බුදුරජාණන් වහන්සේ වන්දනා කළා කොසල් රජුරු කියනවා ස්වාමීනි ආශ්චර්යයි ස්වාමී අද්භූතයි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දමණය වෙච්ච නැති අයව දමණය කරන සීක ශාන්ත නොව පුද්ගලයන් ශාන්ත කරන සේක පිරිනිවන් නොපාන සත්වයන් පුද්ගලයන් පිරිනිවන් පාන්න සලස්සන සේක කියන බුදුරජාණන් වහන්සේ අපිට මේ පුද්ගලයා මේ මේ කිනාව බැරුව ගියා දඩුවන් මේ දඬුවමින් ආයුධයෙන් බලයෙන් අපිට බැරුණා මේ පුද්ගලයාව දමනය කරන්න බැරි වුණා. නමුත් බාධිතුන් වහන්සේ මේ පුද්ගලයාව කිසි ආයුධයක් නැතුව කිසි දඩ මුගුරක් නැතුව කිසි දෙයක් නැතුව මේ පුද්ගලයාව ධර්මයෙන්ම දමනය කළා. ස්වාමීන් වහන්සේ අපි දැන් වන්දනා කළා. ඔන්න දැන් බොහොම සන්තෝෂයෙන් කුසල රජුගේ අඟුලිමාල බුදුරජාණන් වහන්සේට අඟුලිමාල ස්වාමීන් වහන්සේට වන්දනා කළා. පිටත් වෙනවා. ඊට පස්සේ දැන් ඔන්න අඟුලිමාල කර පින්ඩ පාති වඩින. දැන් උන්වහන්සේ සවස් කරන පිරිසිදා වඩින්දි දැන් දවසක් සිද්ධියක්. මොකක්ද සිද්ධිය? කාන්තාවක් දරුවෙක් ප්‍රසූත කරගන්න බැරුව මූඩ ගර්භ වෙලා මූඩ ගර්භ වෙලා කියන්නේ දරුවා හිර වෙලා මේ මව කුසින් දරුවා බිහි වෙන්නේ නැහැ. අම්මා විලාප දෙනවා. මේක දැකලා මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේට හිතෙනවා අහෝ මේ සත්‍යයන් මේ දුකටපත් වෙලා යනවා. අහෝ මේ සත්‍යයන් ඒකාන්තයෙන් දුකින් පීඩිත වෙලා ඉන්නවා කියලා දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මේ පිළිවෙලින් පිඬු සිගා වඩිද්දී මම දැක්ක මේ සත්වයන් මේ අම්මා කෙනෙක් මේ දරු ප්‍රසූතිය කරගන්න බැරුව විලාප දෙනවා කෑ ගහනවා අනේ ස්වාමීනි මට එතකොට හිතුණා ඕ මේ සත්‍යන් ඒකාන්තව දුකටපත් වෙලා පීඩාවටපත් වෙලා ඉන්නවා බුදුරජාණන් වහන්සේ උදලා එහෙනම් අඟුලිමාල ආපහු ඔබ යන්න ඒ ඒ අම්මා ළඟට ගිහිල්ලා කියන්න නැගණිය මම යම් දවසක උපන්නද එදා ඉඳලා දැන දැන සතෙක් නම් මැරුවේ නෑ මේ සත්‍යෙන් සිතක් වේවා මේ සත්‍යෙන් සුවසේ දරු ප්‍රසූතිය වේවා කියලා සිත පතන්න කිව්වා අඟුලිමාල සංගුලිමාල කියන අනේ ස්වාමීනි මං කොහොමද ඒක කරන්නේ එතකොට ඒක බොරුවක් වේවි. ස්වාමීනි මං දැන දැන සසුන් මරලා තියෙනවා. මගේ මේ අද්දිකේ ලේ තවරලා තියෙනවා. මං කොහොමද කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා මෙහෙම කියන්නේ. යතෝහං බගිනි අරියාය ජාතියා ජාතෝ නැගණිය යම් දවසක මම ආර ජාතියේ උපන්නාද නාදිගානාමි සංචිත්තපාණං ජීවිතා බෝරූපේතා මම දන්නේ දැනගෙන වාදී සතෙකුගේ ජීවිතයක් නැති වූ බව තේන සත්‍යේන මේ සත්‍ය වචනේ මේ සත්‍ය සොත්තිතේ ඔබට සැපයක් වේවා සොත්ති ගබ්බසාති සෝසේ දරු කුසුති වේවා ඉතින් අඟුලිමාල ස්වාමීන් වහන්සේ වඩින. වැඩලා මේ නැගණිය ළඟට මේ අම්මා ළඟට ගිහිල්ලා මේ තරුණ අම්මා ළඟට ගිහිල්ලා කියනවා නැගණිය මම ආර්ය જાතියේ ඉපදිච්ච දවසේ ඉඳලා දැන දැන සතෙක් මරු බව මම දන්නවා මේ සත්‍යෙන් ඔබට සිතේවා මේ සත්‍යෙන් සුවසේ දරු ප්‍රසූති වේවා මේක කියනකොට මොකද වෙන්නේ අර පෙරහන් කඩේකින් වතුර පෙරිනවා අර අම්මගේ වේදනාව සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියේ මොහොතේම අර දරුවා සුවසී බිහි වුණා අම්මත් සුවපත් වුණා දරුවා සුවපත් වුණා එතකොට මේ මේ සිද්ධිය වෙනකොට ආනන්ද මේ අඟුලිමාල හඳුරු රහත් වෙලා බලන මේ ආර්ය ශ්‍රාවකත්වයේ තියෙන ශ්‍රේෂ්ඨ බව. එතකොට මේ මේ සිද්ධිය වෙනකොට ආනන්ද මේ අඟුලිමාල හඳුරු රහත් වෙලා බලන මේ ආර්ය ශ්‍රාවකත්වයේ තියෙන ශ්‍රේෂ්ඨ බව. එතකොට රහත් වෙලත් නැහැ. ඊට පස්සේ ආනන්ද හඳුරු හුදකලා අඟුලිමාල ස්වාමීන් වහන්සේ හුදකලා හුදකලාලා අප්‍රමාදීව භාවනා කරන්න පටන් ගත්තා සුළු කලකින් සකල ක්ලේශයන් ප්‍රහීන කොට උතුම් අරහත්ත්වයට පත් වුණා අඟුලිමාල රහතන් වහන්සේ රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුණා දැන් අඟුලිමාල රහතන් වහන්සේ දැන් මිනිස්සු දන්නේ නැහැ රහතන් වහන්සේ නමක් කියලා ඉතින් අඟුලිමාල රහතන් වහන්සේ පින්දපාත වඩිනවා දැන් චාරිකාව වඩිනවා ගම්වලට වඩිනවා අඟුලිමාල රහතන් වහන්සේ දැන් පිරිසුදා වඩිද්දි පිරිසුදා වඩම වඩිද්දි මිනිස්සු මිනිස්සු ගහනකොට ගල ගහකට ඒක වදින අඟුලිමාල රහතන් ගෑන් මිනිස්සු ගහනකොට ගහකට පොල්ල අඟුලිමාල ස්වාමීන් වහන්සේ තේ වෙලාවට එතනින් වඩිනවා. එතකොට ඒ පොල්ල විස වෙලා කියලා වැටෙන්නේ අඟුලිමාල හඳුරන්ගේ හිසට. මිනිස්සු පහරක් ගහනකොට අඟුලිමාල හඳුරන්ගේ පාත්‍රයට වදිනවා. එතකොට මොකද වෙන්නේ උන්වහන්සේගේ ශරීරයට වැදුනාම සමහර දවස්වලට උන්වහන්සේ වඩිනවා ආපසු පින්ඳ පාතේ අරගෙන වඩිද්දී ඔළුව පැලිලා. සමහර දවසට උන්වහන්සේගේ පාත්‍රෙ පිදෙනවා. සමහර දවසට ඒ ගල් වැදිලා සිවුරු ඉරෙනවා. උන්වහන්සේගේ අතපය තුවාල වෙනවා. එතකොට උන්වහන්සේ මොකද කරන්නේ? මෛත්‍රී චිත්තේ ශාන්ත සිතින් කලබල නැතුව හිස හිස පැලිලා ලේ වැగిරි නිස්සබ්ද බුදුරජාණන් වහන්සේ ඉස්සරහට වඩිනවා බුදුරජාණන් වහන්සේ අඟුලිමාල දිහා බලලා කියනවා අදිවාසී ත්වම් බ්‍රහ්මණ ශ්‍රේෂ්ඨ පුරුෂේ ඉවසා අදිවාසී ත්වම් බ්‍රහ්මණ ශ්‍රේෂ්ඨ පුරුෂේ ඉවසා යස්සකෝත්වං කම්මස් විපාකේන යම් විපාක කර්ම විපාකයකින් ඔබ විසින් කරපු කර්ම විපාකයකින් අවුරුදු 100 ගණන් අවුරුදු දහස් ගණන් අවුරුදු ලක්ෂ ගණන් නිරේ පැහෙන්න නියම වෙලා තිබුණාද ඒක ඉවරයි ඔබට තියෙන්නේ දැන් මේ ධිට්ඨ ධම්ම වේදනීය වශයෙන් තියෙන විපාකයක් විතරයි ඉතින් අඟුලිමාල රාතන් වහන්සේ මේ වගේ ඒවට මුණ දීගෙන උන්වහන්සේ හුදේකලාව වාසය කරා විමුක්තිසෝය විදිමින් මොකද විමුක්තිසෝය කියන්නේ රාගයෙන් නිදහස් වුණා දේශයෙන් නිදහස් වුණා මෝහයෙන් නිදහස් වුණා ඊර්ෂ්‍යාවෙන් නිදහස් වුණා බය ක්‍රෝධී වෛරී දැති ගැනීම සියල්ලෙන්ම නිදහස් වුණා ඒ නිදහස් වීම තුල ලබන සැපයට කියනවා විමුක්ති සැපය කියලා. උන්වහන්සේ නිදහස් වුණා. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් නිදහස් වුණා. ඇයි මේව අල්ලගෙන අපිට මේ රාග දේශ මොහ පවත්තන්න තියෙන්නේ? රාග දේශ මොහ පවත්තන්න තියෙන සත්‍යයකට ඇස, කන, නාසය, දිවකය, මනස කියන මේ හයේ බැසගෙන. වෙන ක්‍රමයක් තියෙනවද? වෙන ක්‍රමයක් නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධී බැසගෙන තමයි මේ කෙලෙස් එක්ක පවතින තියෙන්නේ. එතකොට යම් කෙනෙක් සීලයක පිළිපදලා ඉන්ද්‍රිය සංවර කරලා පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ ආදී සමාධි උපද්දවලා ඊළඟට පංච උපාදානස්කන්ධේ ආයතන ධාතු නෝණින් විමසලා ඒවයි නිදහස් වුණා නම් ආ විමුක්තියටපත් වුණා ඒව මමේ මාගේ මාගේ ආත්මය කියන හැඟීම නැතෝ ගියා විමුක්තියටපත් වුණා ඒ විමුක්තියටපත් වෙච්ච බව අත්දකිනවා ඒකට නිවනයි කියන්නේ එතකොට ඒ අඟුලිමාල මහරහතන් වහන්සේ විමුක්ති සංඛ්‍යාත අරහත් ඵල විමුක්ති සංඛ්‍යාත නිවන නිවන තුල ඒ විමුක්ති සැපේ විඳින්න ඉඳලා උන්වහන්සේ දවසක් කුදිකලා විවේකයේ ඉඳලා ලස්සන ගාථාවලින් උන්වහන්සේගේ ජීවිත කතාව කියන්න ගත්තා. උන්වහන්සේගේ ජීවිත කතාව ලස්සන ගාථාවලින් කියන්න ගත්තා. යෝච කුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝන පමජ්ජති සෝයිමං ලෝකම් පබාසේති අබ්බාහොත්තු චන්දිමා යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝයිමං ලෝකං පභාසේති අබ්භාමුක්තෝව චන්දිමා යම් කිසි කෙනෙක් ජීවිතේ ප්‍රමාද වෙලා ඉඳලා ප්‍රමාද වුණා කියලා එතකොට මොකද්ද මේ පාපී කටයුතු වල ජීදී ඉඳලා පච්චාසෝන පමග්ගති පස්සෙහි ප්‍රමාද වෙන්නේ නැත්තම් අප්‍රමාදී වෙනවා කියන්නේ එතකොට සීල සමාධි ප්‍රඥාව යෙදී අප්‍රමාදී වෙනවා සෝයිමං ලෝකම් පබහසීති ඔහු මේ ලෝකය එළිය කරනවා අබ්බා මුද්දෝ චන්දිමා වලාකුලින් නිදහස් වූ සඳ වගේ යස්ස පාපං කතං කම්මං කුසලේන පිඨියති සෝයිමං ලෝකං පභාසේති අබ්බා මුත්තෝව චන්දිමා යම් කෙනෙක් තමන් කරපු පව් සම්පූර්ණයෙන්ම කුසල බලය මුල් කරගෙන නැති කළා දානවා. ඒ කෙනා මේ ලෝකේ එළිය කරනවා. කුමක් වගේද? වලාවෙන් විදුණු පුන් සඳවන්නේ. යෝ හවේ දහරෝ භික්ඛු යුඤ්ජති බුද්ධ ශාසනේ සෝයිමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝ වචන්දිමා යම් කිසි කෙනෙක් තරුණ වයසේ භික්ෂුවක් වෙන්න පුළුවන් නමුත් ගෞතම බුද්ධ ශාසනය තුල ධර්මයේ හැසිරෙනවා ඒ භික්ෂුවේ ලෝකය මේ ලෝකය එළිය කරනවා අබ්බා මුත්තු චන්දිමා බලාකුලින් නික්මුණු පුන් සඳවඩුව ඊළඟට බලන්න මේ අඟුලිමාල ස්වාමීන් රහතන් වහන්සේගේ මෙන්න මේ ගාථාව දිසාහි මේ ධම්ම කතං සුනන්තු දේශනා කරනවා දැන් අඟුලිමාල මහරහතන් වහන්සේට දැන් සතුරුනේ සතුරු ඉන්නවා කවුද සතුරු අර මරපු මරුම් මේ මේ අඟුලිමාල වෙලා ජීවිතේ ගත කරපු කාලේ යමෙක් මරුම් කෑවද ඊ ආගේ ඥාතීන් මිත්‍රයෝ කටකතාවලින් විශ්වාස කළා තරහ ගත්තු අය නින්දා පහස කතන්දර වලින් තරහ ගත්තේ මේ සතුරු ගොඩක් ඉන්නවා දැන් යංගුලිමාල මහරහතන් වහන්සේ කියනවා දිසාහි මේ ධම්මකතං සනන්තු අනේ මගේ සතුරුද චතුරාර්ය සත්‍ය ධර්මයේ අසස්වා ඒ යංගුලිමාල ස්වාමීන් වහන්සේ දන්නවා තමන්ව වෙනස් කළේ කුමන ධර්මයකින්ද කියලා අනේ මගේ සතුරුද චතුරාර්ය සත්‍ය ධර්මයේ අසස්වා දිසාහි මේ යුන්ජන්තු බුද්ධ ශාසනය අනේ මගේ සතුරෝත් ගෞතම බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරත්වා ඒ මොකද එහෙම කියන්නේ අඟුලිමාල රාතන් වහන්සේ දන්නා උන්වහන්සේ මේ සියලු කෙලෙසුන්ගෙන් මිදුනේ ගෞතම ශාසනයේ පිළිවෙත් පුරූ නිසා උන්වහන්සේගේ හිතේ තිබෙච්ච තරහ වෛරය ක්‍රෝධය හමනාප සියල්ලම දුරු කරගත්තා පිළිවෙත් කිරීම නිසා ගෞතම ශාසනය තුල ධර්මයේ ඇසිරීම නිසා අනේ මගේ සතුරුද මේ බුද්ධ ශාසනේ ධර්මයේම හැසිරෙත්වා දිසාහි මේ තේ මනුජී භජන්තු යේ ධම්ම මේව වේ ධම්ම මේවාද පයන්ති සන්තෝ එතකොට මේ සන්තෝ කිව්ව සත්පුරුෂ උදවිය, කල්යාණ මිත්‍රයෝ ධර්ම දේශනා කරද්ද, කල්යාණ මිත්‍රයෝ ධර්මයේ පතුරවද්ද, අනේ මගේ සතුරන්ටත් ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා. ඒ සතුරන්ටත් කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර කල්යාණ ධර්මයේ ශ්‍රවණය කරන් ලැබේවා ඊළඟට දේශනා කරනවා අඟුලිමාල රහතන් වහන්සේ දිසාහි මේ කන්ති වාදාන අවිරෝධප්පසංචනං සුනන්තු ධම්මං කාලේන තංච අනුවිදීයතු කියන මේ මාගේ සතුරුද ගෞතම බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු ශාන්තිය ශාන්තිය කියන්නේ ඉවසීම අනුරෝධම් පසංසිනං අනුරෝධ කියලා කියන්නේ අනුවිරෝධ අනුවිරෝධ කියලා කියන්නේ තරහ නැති බව අවිරෝධ අවිරෝධ කියන්නේ මෛත්‍රී මෛත්‍රියෙන් මෛත්‍රියට ශාන්තියට ප්‍රශංසා කරන කිනෝ අය වෙත්වා ඒ වගේම සුදුසු කාලයේ ඒ ඇත්තන්ට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ලැබේවා. ඊළඟට තංචන්න විදීයන්තු. ඒ අසන්නා වූ ධර්මයට අනුව ජීවත් වෙන්නත් ලැබේවා. ඊළඟට දේශනා කරනවා නහි ජාතසු මමං හිංසි අඤ්ඤං වා පන කුංචනං අනේ මේ කවුරුවත් මට හිංසා නොකරත්වා ඒ ආනන්ද අඟුලිමාල මහරහතන් වහන්සේ දැන් හිංසා කරනවනේ මිනිස්සු. අනේ කවුරුවත් මට හිංසා නොකරත්වා වෙන කෙනෙකුට හිංසා නොකරත්වා. ඒ සියලු දෙනා කසතාවර මේ කෙලෙස් සහිත සැලෙන සත්වයෝ කෙලෙස් රහිත සත්වයෝ සියලු සියල්ලම පරම ශාන්ති වන ඒ අමා නිවනම සාක්ෂාත් කරත්වා ඊළඟට අඟුලිමාල මහරහතන් වහන්සේ කියනවා උදකං හි නයන්ති නෙට්ටිකා උසුකාරා නමයන්ති තේජනං දාරුන් නමයන්ති තච්චකා අත්තානං තමයන්ති පණ්ඩිතා නිට්ටිකා කියලා කියන්නේ කුඹුරු වලට වතුර ගෙන යන මිනිස්සු. ඒ වතුර කියන්නේ ඔලිය ගලාගෙන යන දෙයක්. ඒ වතුරට යන්න පාරක් නැහැ. ඔහි ගලන්න යනවා. ගලන්නේ ඒකට ඇල්ල කරක මොකද වෙන්නේ? ඇල දිගී ගලාගෙන යනවා. ඇල දිගී වතුර නිකන් ගලාගෙන යන වතුර ඇලවල කපලා ඇල දිගේ ගිලිහිල්ලා කුඹුරට දාලා කුඹුර සරු කරනවා. ඒ වගේ ඔහි සිටිවිලි යන අරමුණ ඔස්සේ දුවන සිට මේ ධර්මයේ නැමැති ඇල කපාගෙන ඒ ඔස්සේ අරගෙන යන යන්න කියලා. උසුකාරා දමයන්ති තේජන හීවතියෝ යකඩ ඇදවිච්ච යකඩ කෙලින් කරනවා. ඒ වගේ මිනිස්සු ඇදවිච්ච හිත ධර්මය තුල කෙලින් කරගන්න ඕනේ. දාරු නමයන්ති තච්චක ලීවලුව මේ දර කෙලින් කරලා සකස් කරන දොරවල් වල පුටු මේ සාදනවා. මේ ඇදේට තියෙන ගස් කපලා කෙලින් කරලා හදනවා. මේ වගේ කියනවා අත්තානන් ධම්මයන්ති පණ්ඩිතා. නෝන තියන අය මොකද කරන්නේ? තමන්ම හසුරුව ගන්නවා. අර දියගෙන යන මිනිස්සු කාණු කපල වතුර ගෙනිනවා වගේ. ඊතල හදන මිනිස්සු ඇද කුද තියෙන ඊතල හදලා කෙලින් කරලා ගන්නවා වගේ. බඩු බාසුන් නැහැලා ඇදවිච්ච දී කපලා ඍජු කරලා කෙලින් කරලා දී බහන්න හදනවා වගේ බුද්ධිමත් මිනිසයා තමන් තමන්ව দমনය කරගන්නවා දණ්ඩේනේකේ දමයන්ති අංකුසේ කසාහිච කියන මේ ලෝක සමහරව দমনී වෙන්නේ දඬුවම් වලින් සමහරව දমনී කරන්න හෙන්ඩුව පාවිච්චි කරනවා සමහරව দমনය කරන කසින් ගහන. එතකොට අඟුලිමාල කියනවා මමත් দমনය වුණා. හැබැයි මම দমনය වුණේ දඬුවම් ලැබලා නොවේ. මං দমনය වුණේ Hindu පාර කාලත් නොවේ. මං দমনය වුණේ ආයුධයකින් පාර කාලත් නොවේ. මාව দমনය කළේ අටලෝ දහමින් කම්පා නොවන සිත් ඇති බුදුරජාණන් වහන්සේ විසිනුයි. අහිංසකෝති මේ නාමං හිංසකස්ස පුරේ සතෝ මගේ නම වෙලා තිබුණේ අහිංසක නමුත් මම පස්සේ කාලේ හරියට හිංසා දේවල් කළා අජ්ජාං සච්ච නාමෝහි නනං හිංසාමික්කං චනං අද මම ඇත්ත වශයෙන්ම අහිංසකයි දැන් මේ රහතන් වහන්සේ කියනවා අද මම සැබෑවටම අහිංසකයි. අද මම කිසියම් කෙනෙකුට හිංසාවක් කරන්නේ නැහැ. චෝරවං පුරේ ආසින් අඟුලිමාලෝති විසුතෝ වියමානෝ මහා මහෝගේන බුද්ධං සරණමාගමං කියනවා මම ඉස්සර භයානක සොරෙක් මා ප්‍රසිද්ධ වෙලා හිටියේ අඟුලිමාල් කියන නමින්. මම මේ භයානක සංසාරේ සසර සැඩ පහරට හසු වෙලා ගහගෙන ගියා. බුද්ධං සරණ මාගම මගේ වාසනාවට මට බුදුරජාණන් වහන්සේව සරණ යන්න ලැබුණා. ලෝහිත පානි පුරේ ආසින් අඟුලිමාලෝති විසුතෝ ඉස්සර මගේ අත්තිකේ ලේ තැවරිලා තිබුණා අඟුලිමාල කියලයි මට කිව්වේ සරණාගමනං පස්ස භවමිති සමෝහත දැන් බලන්න කියනවා සරණාගමනං පස්ස මේ තෙරුවන් සරණට පැමිණීමේ ආනුභාවය බලන්න කියනවා. උතුම් සරණේ ආනුභාවය බලන්න. බවනිති සමූහතා මගේ සංසාරේ සසරේ ගමනට තිබිච්ච සියලු බව රැහැ මුලින්ම කැඩිලා ගියා කිව්වා. මුලින්ම ඉදිරියලා ගියා. තාදි සංකම්මං කත්වාන බහුං දුග්ගතිගාමිනං පුට්ඨෝ කම්ම විපාකේන අනනෝ භුංජාමි භෝජනං මම ඉබඳු කර්ම කළා බෝ දුගතිරණ කර්ම කළා දැන් මම මේකේ විපාක ditta ධම්ම වේදිනි වශයෙන් විඳිනවා හැබැයි දැන් එහෙම වින්දට මම මේ දානි වළඳන්නේ ලෝකෙට ණය නැති කෙනෙක් වශයෙන් වෙන්නේ පමාද මනෝයුන් ජන්ති බාලා දුම්මේ දිනෝ ජනා දුම්මේ දිනෝ ජනා ප්‍රඥ නොවන ප්‍රඥාව රහිත බාලජනයා බාලජනයා කියන්නේ පෘතජනයා අසුත පෘතජනයා අසුත පෘතජනයා කියන්නේ කවුද බුදුරජාණන් වහන්සේව අඳුනන්නේ නැති ආරි ධර්මයේට අදක්ෂ ආර්ය ධර්මයේ නොහැක්මන සත්පුරුෂයන්ව අඳුනන්නේ නැති සත්පුරුෂ ධර්මයට අදක්ෂ සත්පුරුෂ ධර්මයෙන් නොහික්මන පුතඥයාට මොකද්ද කියන්නේ බාලයා මේ බාලයන් ප්‍රමාද මනුයන්ති ප්‍රමාදයෙන් වාසය කරනවා මොකද්ද ප්‍රමාද කයින් පව කරමින් වාසය කරනවා ඊළඟට වචනයෙන් පව කරමින් වාසය කරනවා. ඊළඟට මනසින් පව කරමින් වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ කොහොමද ඒ අය? කාය දුක්චරිතේන සමන්නාගත. වචී දුක්චරිතේන සමන්නාගත. මනෝ දුක්චරිතේන සමන්නාගත. අරියාන උපවාදක. මිච්ඡා දිට්ඨිකා මිච්ඡා දිට්ඨි කම්ම සමාදානා. එතකොට මේ ලෝකේ බාලයා කියලා කියන්නේ යාට. බාලයා මොකද කරන්නේ? කාය දුස්චරිතයේද කායින් සතුම් මරනවා සොරකම් කරනවා වැරදි කාම සීවනයේ දෙනවා මත්පැන් පාන ආදී කරනවා වචී දුස්චරිතයේද මොනද වචී දුස්චරිතය කියන්නේ ඔව් අසත්‍ය දේවල් බොරු සත්‍ය වගේ පෙන්වලා කියන බාලය ඊළඟට නොකියූ දේවල් කිව්වා කියලා කියනවා කියලා මෙතනින් අහගෙන ගින් එතන කියනවා මෙතන බිඳවනවා. ඊළඟට එතනින් අහගෙන ගින් මෙතන කියනවා එතන බිඳවනවා. කියලා නොකියු දෙය කියනවා. මේවා තමයි වචනයෙන් කරන පව්. ඊළඟට පරුස වචන කියනවා. හිස් වචන කියනවා. වචී දුක්තරිතේන සමන්නාගතා ඊළඟට මනෝ දුස්චරිතයට සමන්නාගතමි බාලයෙකුගේ ලක්ෂණය මනෝ දුස්චරිතය. මනෝ දුස්චරිතය කියන්නේ අනුන්ගේ දේවල් වලට ආසා කරලා හෝල්ලනවා අනේ මේවා මට නෑ. ඒතර වෙන කෙනෙකුට ඒක තියෙනකොට මොකද කරන්නේ? ඒකට ඊර්ෂ්‍යා කරනවා කැමති නෑ. ඒකට ඊර්ෂ්‍යාව අනුන්ගේ කීර්තිය, අනුන්ගේ ප්‍රශංසාව, අනුන්ට ලැබෙන ලාභය දැකලා උහුල ගන්න බැරි කම මනෝ දුස්චරිතය. මනසින් කරන දුස්චරිතය. ඊළඟට මේ මනෝ දුස්චරිතයේ තියෙන පුද්ගලයා තුළ තවත් තියෙන මනෝ දුස්චරිතය මොකද්ද? ව්‍යාපාර. ව්‍යාපාර කියන්නේ තරහ, වෛරය, ක්‍රෝධය, බද්ධ වෛරය, පලි අරගෙන සතුට වෙනවා. ගරහල සතුට වෙනවා. හිංසා කළ සතුට වෙනවා. මේක කරන. එතකොට ඒ පුද්ගලයා මනෝ දුස්චරිතය දෙනවා. ඊළඟට මොකද මිත්‍යා දෘෂ්ටික. මිත්‍යා දෘෂ්ටියත් මනෝ දුස්චරිතය. මිත්‍යා දෘෂ්ටි කියන්නේ මිත්‍යා දෘෂ්ටි කිව්වේ එයා පිළිගන්නේ මොකද්ද පිළිගන්නේ නැත්තේ? ඔව්. දන් දීමෙන් විපාක තියෙනවා කියලා පිළිගන්නේ. සිල් රැකීමෙන් යහපත් විපාක තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. අප උපස්ථාන කිරීමේ විපාක දිනවා කියලා පිළිගන්නේ හොඳ කර්මයට හොඳ විපාකක් නරක කර්මයට නරක විපාකක් ලැබෙනවා කියලා පිළිගන්නේ විශ්වාස කරන්නේ ඊළඟට පරලෝක තියෙනවා කියලා පිළිගන්නේ මෙලෝ පිළිගන්නේ නැහැ අම්මා කියලා කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නේ තාත්තා කියලා කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නේ තමන්ගේ උපදවාගත් ඥානයෙන් මෙලෝ පරලෝ අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රාහ්මණවරු අවබෝධයෙන්ම දේශනා කරපු ධර්මය තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. ඒක මොකද්ද? මිත්‍යා දෘෂ්ටියයි. ඒ බඳු කෙනෙක් දුක නම් වූ ආර්ය සත්‍ය පිළිගන්නේ නැහැ. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිගන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිගන්නේ නැහැ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍ය පිළිගනි. ඒවට වෙන වෙන අර්ථ දෙයි. දුක්ඛාර සත්‍ය කියන්නේ ඕක නෙමෙයි මේකයි කියන්නේ. සමුදය කියන්නේ මේකයි කියන්නේ. වෙන වෙන අර්ථ දෙයි. පිළිගන්නේ. ඒ පුද්ගලයා කවුද? බාලයා. අසෘතවත් පුතඥයා. ඒකේ තථාගතයන් වහන්සේ වඳුනන්නේ නැති. ආර්යයන් අඳුනන්නේ නැති. සත්පුරුෂයන් අඳුනගන්නේ නැති. සත්පුරුෂ ධර්මයට අදක්ෂ සත්පුරුෂ ධර්මයෙන් නොහික්මින පුතඥ. ඒ බාලයාගේ ස්වභාවය මොකද්ද? පමාද මනුයුන්තන්ති ප්‍රමාදයෙන් වාසය කරනවා. ප්‍රමාදී කියලා කියන්නේ ජීවිත ගත කිරීමමයි. බාලයා යම්කිසි ජීවන රටාවක් ගෙනිනොත් ඒ ජීවන රටාවමයි ප්‍රමාද. වෙන ප්‍රමාදයක් නැහැ. ඒකමයි ප්‍රමාද. අප්‍රමාදංච මේ දාවි ධනං සෙට්ඨං වරක්ඛති. මේ ධර්මයේ කියන්නේ ප්‍රඥාවන්ත කෙනා, පඬිතයා. පඬිතයා ප්‍රඥාවන්ත කෙනා නුවණැත්තා කියන්නේ කවුද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ කවුද? ආර්යයන් දස්සාවි ආර්යයන්ව හඳුනා ගන්න පුළුවන් ආර්යයන් වහන්සේලා හඳුනා ගන්නවා අරිය ධම්මස්ස කෝවිදු ආරි ධර්මයට දක්ෂයි. අරිය ධම්මේ සුවිනීතෝ ආරි ධර්මයේ මැනවි හික්මෙනවා. සත්පුරුෂානන් දස්සාව. සත්පුරුෂයන් හඳුනා ගන්නවා. සත්පුරුෂ ධම්මස්ස කෝවිදු සත්පුරුෂ ධර්මයට දක්ෂයි. සත්පුරුෂ ධර්මයේ ඉක්මනවා. ආන්ගේ කියන කවුද? සෘතවත් ආරි ශ්‍රාවකයා, පඬිතියා, මේධාවී, ප්‍රඥාවන්තයා, නුවණැත්තා, බුද්ධිමතා. එතකොට මේ ලෝකේ මේ සත්ත්ව කොටාස දෙකම ඉන්නවා. මොනවද? සෘතවත් ආරි ශ්‍රාවකින් ඉන්නවා. අසෘතවත් පුතඥෙක් ඉන්නවා. සාමාන්‍ය ලෝකේ පුරාම ඉන්නේ අසෘතවත් පුතඥයන්. එතකොට ඒ බඳු කෙනෙක් තමයි ආර්ය දර්ශනයට ආර්යයන්ගේ දැක්මට ආර්යයන් හඳුනාගෙන ආර්ය ධර්මයට දක්ෂ වෙලා ආර්ය ධර්ම ශ්‍රවණය කළා ඒ අසුත පුතජන භාවයේ මිදෙනවා මිදිලා කැමිනෙනවා මොකේදද ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකේ භාවයට දැන් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ ධර්මයේ ශ්‍රවණය කිරීම පමණක් නෙවෙයි දැන් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න කරුණ කීපයක් පළවෙනි එක තමයි කල්යාණ මිත්‍රයන් සත්පුරුෂයන් ආශ්‍රය කරන්න ලැබෙන්න ඕනේ. සත්පුරුෂ ආශ්‍රයෙන් ඔහුට ලැබෙන්න ඕනේ මොකද්ද? ආර්ය ධර්මය. සත්පුරුෂ ධර්ම මොකද්ද? චතුරාර්ය සත්‍ය ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙන්න ඕනේ. එතකොට ඔන්නේ චතුරාර්ය සත්‍ය ශ්‍රවණය කරන්න ලැබෙන්නේ කවුරුන් ඇසුරු කිරීමෙන්ද? ඔව්, කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම. කල්යාණ මිත්‍රයා ඇසුරු කිරීමෙන් ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා උන්වහන්සේ තමයි පරම කල්යාණ මිත්‍රයා. ඊළඟට උන්වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා ලෝක සත්‍ය සසරෙන් මිදෙනවා ජීවිත ආභෝධය ඇති කරගන්නවා. එහෙනම් අද අපිට මේ බුදුරජාණන් වහන්සේ තමයි අදටත් අපිට පරම කල්යාණ මිත්‍රය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කියා දෙන පිරිස කල්යාණ මිත්‍රයන් වහන්සේලා. ඒතර මේ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් අපිට ලැබෙන දුර්ලභ දෙයක් අහන්න. මොකක්ද ලැබෙන දුර්ලභ දේ? දුක නම් වූ ආර්ය සත්‍ය ආන්න ලැබෙනවා. ඉපදීම දුකක් කියලා ආන්න ලැබෙනවා. ඊළඟට ජරා දුකක් කියලා ආන්න ලැබෙනවා. ඊළඟට ව්‍යාධි දුකක්, මරණේ දුකක්, ශෝක වැළපීම, දුක් දුම්නස් උපායාස දුකක්, ඒ වගේම පංච උපාදානස්කන්ධය දුකයි කියලා ආන ලැබෙනවා. එතකොට අපි මේ ආහන ධර්මයේ නුවණින් විමසනවා විමසනකට නුවණ තියෙන කෙනාට වැටහෙනවා මේක දුකක්මයි. ඊළඟට කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා. මේ දුකට හේතුවක් තියෙනවා. හේතුව තමයි පුනර්භවය ඇති කරන ඒ ඒ තන සතුටින් පිළිගන්නා ගේ ගේ තන ඇලෙන්නා වූ තෘෂ්ණාව කාමයේ කෙරෙහි ඇති ආශාව භවයේ කෙරේ ඇති ආශාව විභවයේ කෙරේ ඇති ආශාව මේකෙන් තමයි පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු කෙනා දකිනවා ඒ ඉගෙන ගන්නවා පංච උපාදානස්කන්ධය කියන්නේ නම් හේතු නිසා හටගත් දෙයක් මේ තෘෂ්ණාසාගත පුද්ගලයා අලුම් කිරීම නිසා සකස් වෙනවා හේතුඵල ධර්මය. පටිච්ච සමුප්පාදේ සකස් වෙනවා. සකස් වෙවි පංච උපාදානස්කන්ධයේ දුක්ඛේ කරාම යනවා කියන මේ ධර්මතාවය අහන්න ලැබෙනවා. ඊර්වසි මේ ධර්මතාවය ගැන යා බුද්ධිය මෙහෙම තමන්ගේ කල්පනාව. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තවත් ඉගෙන ගන්නවා. මොකද්ද? ඒ තෘෂ්ණාව ඉතිරි නැතුව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙලා යනවා. තෘෂ්ණාව ඉතිරි නැතුව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙලා යනවා. එහෙනම් මේ දුක දුක හැටියට අදා අපිට තියෙනවා නම් ජාති දුකක්. ජරා දුකක්. ශෝක වැළපීම් දුක් දුම්නස් පංච උපාදානස්කන්ධ දුකක් ඇත්නම් මේ දුක නිරුද්ධ වී යන එකක්ද සදාකාලික එකක්ද? නිරුද්ධ වී යන දුකක්. හේතුව නිරුද්ධ වුණහම ඵලය නිරුද්ධ වී යන ධර්මතාවයට අයිති දුකක්. එහෙමනම් හේතුව නිරුද්ධ වෙන තුරු ඵලය නිරුද්ධ වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙන ගන්නවා මේ හේතුව දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව තමයි සම්මාදිට්ඨි සම්මා සංකල්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ මාර්ගාංග අටකින් යුතු ආර්ය මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා අහගන්නවා. ඒතර එයා මොකද්ද? දුක ගැන ඇහුවා දුක හට ගැනීම ගැන ඇහුවා දුක්ඛ නිරෝධය ගැන ඇහුවා දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ගැන ඇහුවා එතකොට යා තුළ ශ්‍රද්ධාවක් ඇති කරගත්ත ශ්‍රාවකයා එහෙනම් මේක තමයි විසඳුම මේ තුළමයි අපිට දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ ලෝකේ වෙන දෙයක් නැහැ ඕන්නේ කෙනා ඒ ධර්මය අසිරෙනවා අප්පමාදංච මේධාවි ධනං සිත්තං වරක්කති එතකොට ඒ කෙනා වීරිය ගන්න. සීලේ හිත පිහිටුවා ගන්න. සීලය දිනු කරගන්න. සමාධිය දිනු කරගන්න. ප්‍රඥාව දිනු කරගන්න. නුවණින් විමසන්න. එතකොට යා ඒ ඒ කැපවීම ධනයක් හැටියට රැක ගන්නවා. මොකක්ද යා ධනයක් ධනයක් හැටියට රැක ගන්න? ධර්මයට තියෙන කැපවීම. ධර්මයෙන් තියෙන කැපවීම තමයි යාගේ ධනය. කාගේ ධනයද? ආර්ය ශ්‍රාවකයාගේ ධනය. ආර්ය ශ්‍රාවකයාගේ ධනය ධර්මයට තියෙන කැපවීම අප්‍රමාදී. ඊළඟට බුදුරජාණන් අඟුලිමාල මහරහතන් වහන්සේ බුදුන් වදල් ගාථාවල් කියනවා මා පමාද මනුයුජේත මා කාම රති සන්තවං අප්පමත්තෝ විඥායන්තෝ පප්පෝති විපුලං සුඛං ප්‍රමාදයේ වාසය කරන්න එපා කියනවා. ප්‍රමාදයේදීම වාසය කරන්න එපා කියනවා. කාමා කාමරති සන්තවං කාමාස පස්සේම දුවදුව ඉන්න එපා කියනවා. ඒකටම ආස කර කර ඉන්න එපා කියනවා. දැන් ඔබට මතකද මා කිව්වා මේ ලෝකයේ තියෙනවා ආර්ය ඥානය අනාර්ය ඥානය කියලා දෙකක්. දැන් මේ කතා කරන ඥානෙ මොකක්ද? ආර්ය ඥානය. මේ ඥානය තුලින් බලන කෝණේ වෙනස් එකක්. ආර්ය ඥානයෙන් බලන කෝණේ වෙනස් එකක්. අනාර්ය ඥානයෙන් බලන කෝණේ වෙනස් එකක්. අපසේ වාසය කරන්න මේව අඳින්න මෙව්ව කන්න මේව පළඳින්න අරහේ යන්න මෙහි යන්න අරක බලලා විනෝද වෙන්න මේක බලලා විනෝද වෙන්න මේකනේ සාමාන්‍ය මේ ලෝකේ තියෙන පොදු කතාව ඒකත් එක්ක පුද්ගලයා ප්‍රමාදී කෙනෙක් වෙනවා ඉතින් අඟුලිමාල මහරහතන් වහන්සේ මේ ගාථාව මතු කළා කියනවා මා කාමරති සන්තවන් කාම ආශාවට ඇලුම් කර කර ඉන්න එපා අපමත්තෝ ජායන්තෝ වීරිය අරගෙන ධානය කරන්න පප්පෝති විපුලං සුඛං මහා සැපයකට පත් වෙන්න පුළුවන්. ඊළඟට අඟුලිමාල රහතන් වහන්සේ තමන් ගැන තව ලස්සන කතාවක් කියනවා. සාගතං නාපගතං මම මේ ගෞතම සාසනයට පැමිණීම ස්වාගතයක්මයි. ස්වාගතයක් කියන්නේ සුබ ගමනක් මම මේ ගෞතම සාසනයට පැමිණීම නපගත මේක මේ නරක ගමනක් නෙවෙයි නයිදන් දුම්මන්තිකම් මම මේ මහාන වෙන්න ඕනේ කියලා ගෞතම සාසනය මහාන වෙන්න ඕනේ කියලා මගේ හිතේ ඇතිවෙච්ච හැඟීම නපුරු කොට හිතපු එකක් නෙවෙයි ඒ කියන්නේ ගෞතම සාසනය පැවිදි වෙන්න ඕනේ කියන කෙනෙකුට සිටිවිල්ලක් පහළ වීම නපුරු දෙයක් නෙමෙයි කියනවා. ඒක යහපත් දෙයක් කියනවා. බාලයෙක් සමහර විට මේක පේන්නේ අසුත පුතඥ හිත යා මහාන වෙනවා කියන පස්සේ අපරාධ ජීවිතේ. අපරාධිකෙන් හොඳට ඉගෙනගෙන රසාවක් කරන්න පුළුවන්කම. ඒ මොකද හේතුව? අසෘතවත් පුතඥයාට තේරෙන්නේ නැහැ. මේ තුලින් ලැබෙන සැප, මේ තුලින් ලැබෙන රැකවරණ ඊළඟට බුදුර අඟුලිමාල ස්වාමීන් වහන්සේ දේශනා කරනවා සංවිභත්තේසු ධම්මේසු යං සෙත්තං තදුපාගම සංවිභත්තේසු ධම්මේසු කියන්නේ මනාකොට විග්‍රහ කර කර පෙන්වා දෙන ලද ධර්මයේ තුල යමා මනාවට විග්‍රහ කර කර තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය තුල පෙන්වා දෙන්නේ. පෙන්වා දෙනවා දුක මනාවට විග්‍රහ කරලා. දුක්ඛ සමුදය මනාවකට විග්‍රහ කරලා පෙන්වා දෙනවා. දුක්ඛ නිරෝධය පෙන්වා දෙනවා. නිරෝධගාමී ප්‍රතිපදා පෙන්වා දෙනවා. ඒ තුල යමක් ශ්‍රේෂ්ඨව ඇද්ද? යමමා නුවණ. තදුපාගම මං මේක සාක්ෂාත් කළා. ආයමත් ගාතාවකින් කියනවා ස්වාගතං මගේ මේ ශාසනයට ගෞතම ශාසනය මගේ පැවිද්ද ස්වාගතය ස්වාගතය කියන්නේ මනාකොට පැමිණිච්ච ගමන. නාපගතන් මේක නොමනාකොට ආපු ගමන නෙවෙයි. නයිදන් දුම්මන් තිතම් මම මේක මං වැරදි කොට ගත්ත කල්පනාවක් නොවේ. තිස්සෝ විද්‍යා අනුපත්තා මම ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කළා. කතම් බුද්දස්ස සාසනං මම බුදු සසුන කරගත්තා. ඒතර බුදු සසුන කියලා අදහස් කළේ මොකද්ද මෙතන? ත්‍රිවිද්‍යාව. මොකද්ද ත්‍රිවිද්‍යාව කියන්නේ? පුබ්බේ නිවාසානුස්සති ඥානය පෙර ජීවිත පිළිබඳව Tamanට දකින්න පුළුවන් හැකියාව. ඊළඟට චුතූපපාත ඥානය කර්මානුරූපව සත්‍යයන් චුත වෙන ආකාරයත් උපදින ආකාරයත් දකිනා නුවණ ඊළඟට ආසවක්කේ ඥානෙ චතුරාරි සත්‍ය අවබෝධයට පත් වෙලා ආශ්‍රයන් ෂේ කිරීම ගැන දන්නා නොවන. මේ තුන තමයි බුද්ධ ශාසනය තුල කෙනෙකුට කරගන්න තියෙන්නේ. ඉතින් අඟුලිමාල මහරහතන් වහන්සේ මේ ගාථාවලින් තමන්ගේ ජීවිතය ගැන ප්‍රකාශ කළා. දැන් එතකොට බලන්න අඟුලිමාල මහරහතන් වහන්සේ බවට පත් උනේ කවුද? අඟුලිමාල නම් වූ දරුණු සුරේ. එතකොට මේ දරුණු සුරා වෙනස් කරන්න පුළුවන් උනේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් ආර්ය ධර්මයෙන්. දැන් බලන්න මේ ආර්ය ධර්ම නැති නිසා ලෝකේ කොච්චර දරුණු සුරු ඉන්නවද? නේ? අපි ගත්ත බිල්ලාට ප්‍රභාකරන් මේ දරුණුත් සුරු ලෝකේ ඉන්නවා. නමුත් দমন වීමක් තියෙනද? ලෝකෙම එකතු වෙලා සටන් කරනවා. ආයුධයෙන් නොඒකාකාරයෙන් සටන් කරනවා. නමුත් බෑ කරන්න. දැක්කද බුදු කෙනෙක් නැති ලෝකයට යන කලදසාව. බුදුරජාණන් වහන්සේ නමක් නැති ලෝකයේ තුල විඳින වේදනා, බය, ශෝක අපි ඔක්කොම විඳවන්නේ නැද්ද? විඳිනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉස්මතු නොවන ලෝකයක විඳින්න තියෙන ඔක්කොම ප්‍රශ්න විඳිනවා. ඔක්කොම කරදර විඳිනවා. ඔක්කොම පීඩා විඳිනවා. ඒක මෙලොවින් විතරක් ඉවර වෙන එකක් නෙවෙයි. පරලොව නිරේ යන එකක්. පරලොව අපාගත වෙලා විඳෝන එකක්. මේ නිසා මේ අපට දැන් පොඩි අවස්ථාවක් ලැබිලා තියෙනවා. දැන් අපි ගත්තොත් එimhe අපේ ඉතිහාසය ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය සතුරුවදුරු ඊළඟට ශාසනික වශයෙන් ඇති කරගත් විවිධාකාර දෘෂ්ටි මතවාද ආකල්ප නිසා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය මේ අවබෝධ කරගන්න බැරි එකක්. මේ කෙරෙහි සිත පිහිටුවාගෙන පළක් නැහැ කියලා බැහැර වෙච්ච එකක් නෙමෙයිද? බැහැර කරලා දාලා තිබුණා. ඌව කොහේ කරන්නද කියලා ගරහන යුගයක් නෙමෙයිද මේ? කවුරුරි කතා කරලා කිව්වොත් අපි චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා. චතුරාර්ය සත්‍ය කියන වචනෙටත් ගරහනවා මේ යුගයේ. එතකොට මේ ජීවිතයේදී මේ ධර්මය ආબોධ කරගන්න නැත්නම් හොඳයි කියලා කිව්වොත් ඒකටත් ගරහනවා. ඒතර මේ ලෝකේ ප්‍රශංසා ලබන්නේ කවුද? එතකොට මේ ජීවිතේ කුමක්ද? මේ ජීවිතේ ප්‍රශංසා ලබන්නේ ආරි ධර්මයක්ද අනාරි ධර්මයක්ද? මේ මේ යුගයේ ප්‍රශංසා ලබන්නේ අනාරු ධර්මයක්. මේ යුගයේ ප්‍රශංසා ලබන්නේ සත්පුරුෂ ධර්මයක්ද අසත්පුරුෂ ධර්මයක්ද? මේ යුගයේ ප්‍රශංසා ලබන්නේ අසත්පුරුෂ ධර්මයයි. මේ යුගයේ ප්‍රශංසා ලබන්නේ අසත්පුරුෂ ධර්මය, අසත්පුරුෂ වැඩපිළිවෙල, අසත්පුරුෂ ප්‍රතිපදාව. මේ යුගයේ තුල ආර්ය ධර්මයේ ආර්ය වැඩ පිළිවෙල සත්පුරුෂ වැඩ පිළිවෙල ප්‍රශංසා ලබන්නේ ඔබ හිතනවාද එතකොට මේ යුගයේ ප්‍රශංසා නොලබන දේ අනාගතේ ප්‍රශංසා ලබයි කියලා ආනිනම් ඔබ තේරුම් ගන්න අනාගතයටත් තියෙන්නේ සත්වයාට අනතුරක්මයි වර්තමානයේ තිබෙන්නේ අනතුරක්මයි පිරිසරණක් නෙවෙයි පිළිසරණ කියන්නේ මේක නෙමෙයි. පිළිසරණ කියලා කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා කරනකොට කවුරුත් සන්තෝෂ වෙලා අනෝවා අනේ හොඳයි අපි ගෞතම බුදුරජාණන් වහන්සේව සරණ යන්නමයි ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා කරද්දී අනුමෝදන් වෙනවා. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ යන්නමයි ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන කතා කරද්දී අනුමෝදන් වෙනවා ඒ ශ්‍රාවක සංගරුවන සරණ යන්න ආයෝන. ඊළඟට ආර්ය ශ්‍රාවකෙක් වීම ගැන කතා කරද්දී අනේ මේ ආර්ය ශ්‍රාවකෙක් වෙන්න තියෙන ගතිගුණ පිළිටුවා ගන්නමයි ඕනේ. චතුරාර්ය සත්‍ය කතා කරද්දී අනේ අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන්නමයි ඕනේ කියලා අන්න ඊට ප්‍රශංසා ලබනවා. ඊට ප්‍රශංසා කරනවා. එතකොට ඒකට කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් ප්‍රතිරූප දේශයක්. ප්‍රතිරූප දේශයක්. ප්‍රතිරූප දේශ වාසෝච ඒ තම මංගල මුතුමනේ මංගල කරුණ තියෙන්නේ පළවෙනි මංගල කරුණ මොකද්ද? අසේවනාච බාලානං අස්ෘත පුතඥනියෝ ආසයට යන්න එපා කියනවා. මංගල කාරණා. බාලයා කියන්නේ අස්ෘත පුතඥ අසත්පුරුෂයා. සමාජයට සල්ලි තියෙන්න පුළුවන්. ධන උගත්කම තියෙන්න පුළුවන්. ප්‍රධාන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අසත්පුරුෂයෙක්. ආශ්‍රිත යන්න එපා කියනවා. පණ්ඩිතානන්ත සේවන. අන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් සේවනය කරන්න කියනවා. එතන පණ්ඩිතයා කියන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් සේවනය කරන්න. එයා තමයි ඊට පස්සේ පිටියේ උත්තා කවුද? ගරුකොළ උත්තා කවුද? කියන එක අඳුනා ගන්න. ඊට පස්සේ සුදුසු ප්‍රදේශක වාසය කිරීම. අද ලෝකයේ පුරාවටම ප්‍රතිරූප දේශ වාසයක් නැහැ. ලෝකේ පුරාම නැහැ. නමුත් දැන් මේ ලංකාව වගේ මේ පොඩි රටක අපිට පොඩ්ඩක් අවස්ථාව තියෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. හැබැයි ඒකත් ලෝකයෙන් ලැබෙන ලොකු අනුබලයක් නැහැ. ඒකට කියන්නේ ඕච්චර කරන්න එපා, කලබල වෙන්න එපා, ධම්ම සිල් ලකින්න කල්පනා කරන්න එපා, ධම්ම ගැඹුරු ධර්මඥානයෙන් ලබා ගන්න කල්පනා කරන්න එපා. ඕවා මේ ඕවා නෙමෙයි දැන් කරන්න තියෙන්නේ. දැන් ওই අන්තන් ওই කෙලෙ ගුණ ටිකක් දැනගත්තාම මද පොඩ්ඩක් ඔය ඉගෙන ඉගෙන ගත්තාම මද ඔය දිමාපියන්ට පොඩ්ඩක් සලකගෙන හිටියාම මද එහෙම නේද අහන්න ලැබෙන්නේ එතකොට මොකද මේ මේ එතකොට ප්‍රශංසා ලබන්නේ බාල බවමයි. පුතඥන භාවයම ප්‍රශංසා ලබන්නේ. අසුත පුතඥන භාවයටමයි ගෞරවය ලැබෙන්නේ. මෙබඳු ලෝකයක මේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයට කරපු පරිවර්තනය ලෝකයට කරපු වෙනස දැනගෙන අපි හොඳට සිත පිහිටවාගෙන ඉන්න ඕනේ ශ්‍රද්ධාව තුල කුමක්ද ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුරාරි සත්‍ය ධර්මයේ සත්‍යක් මයි සත්‍යක් මයි කියලා ශ්‍රද්ධාව තුළ පිටලා ඉන්න ඕනේ. අන්නේ ශ්‍රද්ධාව තුළ පිටලා සිටීම තුළ ඒ පුද්ගලයාට ඇති වෙන ස්වාධීන බුද්ධියක්. මොන බුද්ධියද ඇති වෙන්නේ? ස්වාධීන බුද්ධියක් කියන්නේ එක එක්කෙනාට එක එක මත කියලා යාව නම්මන්න බෑ. එයාට එක එක එයාට ගරහලා ඒ මතය වෙනස් කරන්න බෑ. එයාට විහිළු තහළු කරලා ඒ මතය වෙනස් කරන්න බෑ. නින්දා පහස කරලා වෙනස් කරන්න බෑ. ඇයි බැරි? එයා තුල තියෙනවා නොසෙල්විය හැකි පැහැදීමක්. ඒ පැහැදීම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන. නොසෙල්විය හැකි පැහැදීම. කොයි බුදුරජාණන් වහන්සේ ගැනද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ නොසෙල්විය හැකි පැහැදීමක් තියෙනවා. ඊළඟට යාතුල ඇති කරගන්නවා ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැන නොසෙල්විය හැකි පැහැදීම. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන නොසෙල්විය හැකි පැහැදීම. ඒ කියන්නේ කාටවත් මේ පැහැදීම සොලවන්න බෑ. මේ පැහැදීම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවයක මිශ්‍ර වෙච්ච එකක් නෙමෙයි. ආ මට අරයක් මං අරයට උදව් කළා. එයා මට ප්‍රශංසා කළේ නෑ. ඒ නිසා මං පහදින්නේ නෑ. එතකොට යකි පැහැදිලිව තියෙන මොකක් සඳහාද? ප්‍රශංසාවත් එක්කයි. අරය මට උදව් කළා. එයා මගේ නම කිව්වේ නෑ. ඒ නිසා මම පහදින්නේ නෑ. එතකොට මේ පැහැදිලිම තියෙන්නේ කීර්තිය අපේක්ෂාවයි. නමුත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි ඇති පැහැදීමේ එකක් නෙමෙයි. ඒ පැහැදීම අපි ජීවිතය ගැන ඇති කරගන්න අවබෝධයේ මත ගොඩ නැගෙන එකක්. ජීවිතයේ මත ඇති කරගන්න අවබෝධයේ මත ගොඩ නැගෙන පැහැදීම ඇති කරගන්න පුළුවන්ද අඥාන පුද්ගලයෙකුට? බෑ. ඒක කරන්නේ බුද්ධිමත් ස්වාධීන කල්පනාවක් තියෙන මිනිසෙක් විතරයි. අන්නේ විදිහට අපේ ජීවිතේ හසුරාගත් හසුරුවා ගත්තාම පින්වත්නි අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිකම්ම නිකම් වෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම සේවනය කරමින් ධර්මයේම නුවණින් මෙනෙහි කරමින් ඇති කරගන්න ඕන එකක්. එතකොට යාව කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඒ ධර්මයෙන් බැහැර කරන්න බෑ. එයා අවබෝධයකින් පිටුනවා. අවබෝධය කියන්නේ බය නෙමෙයි. දැන් බුද්ධ ශාසනයත් උගන්වනවා බය ගැන. බය වෙන්න කියනවා අපිට. ලැජ්ජා වෙන්න කියනවා. හිරියොතක්. හිරි කියනවා ලැජ්ජාවට. ඔත්තප්ප කියනවා බය. ලැජ්ජා වෙන්න කියනවා බය වෙන්න කියනවා මොකේදද? කාය දුස්චරිතයට. වචී දුස්චරිතයට. මනෝ දුස්චරිතයට බය වෙන්න කියනවා. ලැජ්ජා වෙන්න කියනවා. එහෙම නැත්නම් අපිට බය වෙන්න කියන්නේ ඔන්න දැන් අපි යම් කිසි කෙනෙක්ව අදහනවා. ඒකට බය වෙන්න කියන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ කියන අපිට කියන්නේ බය වෙන්න කියලාද සිත පහදවා ගන්න කියලාද? අන්න වෙනස. සිත පහදවා ගන්න කියනවා. බය වෙන්න ඕනේ ඒකට අකුසලයට. අකුසලයට බය වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ පහදවා ගන්න ඕනේ සිත. එතකොට මේකයි වෙනස. ඒ චිත්ත ප්‍රසාදය ඇතුව අපිට මේ ජීවිතය තුළ බොහොම ලස්සන ජීවිතයක්. සතුරුදායක ජීවිතයක්. ප්‍රීතිමත් ජීවිතයක් ප්‍රබෝධමත් ජීවිතයක් ප්‍රාණවත් ජීවිතයක් ස්වාධීන ජීවිතයක් අපිට ගෙනියන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටි නැති මිත්‍යා ආකල්ප නැති මිත්‍යා වචන නැති මිත්‍යා කර්මාන්ත නැති මිත්‍යා ආජීවයේ නැති මිත්‍යා වායාම මිත්‍යා සති මිත්‍යා සමාධි නැති ආර්ය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළත් වෙන ජීවිතයක් අපට හිමින් හිමින් ගොඩනගා ගන්න පුළුවන්. ඒ පුළුවන්කම ඇති කරගන්න තියෙන්නේ තම තමන් විසින්මයි. ඒක බාහිර කෙනෙකුට දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක තම තමන් විසින් තම තමන් නෝනින් නෝනින් කල්පනා කර කර කල්පනා කර කර ඇති කරගන්න ඕනේ. දැන් අපි ගත්තොත් මේ දැන් අපි උදාහරණයක් මම කියන්නම් මෛත්‍රී මෛත්‍රී කියන එක හේතු නිසා හටගන්න ඵලයක්ද ඉබේ ඇති වෙනවා. එහෙනම් නිතර මෛත්‍රී ඇති වෙන විදිහට යා කල්පනා කර කර ඉන්න තුරු යා හිතේ මෛත්‍රී නැදී පවතිනවා. නේද? දැන් අපි ගත්ත තරහ තරහ හේතු නිසා හටගන්න එකක්ද ඉබේ හටගන්න එකක්ද තරහ ඇති වෙන ආකාරයේ අරමුණක් හිත හිතා ඉන්නතුරු එයාට ඉන්න වෙන්නේ තරහත් එක්කයි ඒතරේ ඒ තරහ නැති වෙන පිළිවෙලට හිතපු දවසට විතරයි මේ තරහ වෙනස් වෙන්න පටන් ගන්න. එන හැමතිස්සෙම මේ ලෝකේ තියෙන්නේ හේතුඵල ධර්මතාවය. දැන් අපි ගත්තොත් අපේ ඇඟට ජීවිතේට කාවැදිලා තියෙනවා මොකද්ද? කෙලෙස්. අපේ ජීවිතේට කාවැදිලා තියෙන දෙයක් කෙලෙස්. එතකොට අපි මේ කෙලස් එක්ක තමයි ජීවත් වෙලා ජීවත් වෙන්නේ මේ. ජීවිතේ කාවැදිලා. ඒකට අපි අරමුණක් මෙනෙහි කරනකොට ඒ කෙලස් මතුවේ. මොකද හේතුව කෙලස් සහිතව ජීවත් වෙන නිසා. දැන් අපිට ඒ වගේ ඉක්මනට ශ්‍රද්ධාව මතු කරගන්න බෑනේ. ඒ වගේ ඉක්මනට කෙලස් ගමන වීරිය මතු කරගන්න බෑනේ. සිහිය මතු කරගන්න බෑනේ. සමාධි ප්‍රඥා ඒවා ඉක්මනට මතු කරගන්න බෑ. මොකද හේතුව? ඒවා තාම අපේ ජීවිතේ කොටස් නෙවෙයි. එහෙනම් අපේ ජීවිතේ ඇහැ කන්න වගේ ඉන්ද්‍රියන් බවට විමපත් කරගන්නේ කොහොමද? ඒවා ජීවිතේ කොටස් බවට පත් වෙන තුරු ඒවා අපි සේවනය කරන්න ඕනේ. ශ්‍රද්ධාව නිරන්තරයෙන්ම ඇති වෙන ආකාරයට මෙනෙහි කරන්න ඕනේ. ධර්මය ඉගෙන ගන්න ඕනේ. සත්පුරුෂයන් ඇසුරු කරන්න ඕනේ. එතකොට ටික ටික අපේ ජීවිතේ අර කෙලෙස් පැත්තක තියෙද්දී අපේ ජීවිතය තුල වෙන දෙයක් සම්බන්ධ වෙනවා. ඒ තමයි ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රිය සකස් වෙනවා. ඊළඟට අපි උපන් අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගත්තා නම්, නූපන් අකුසල් උපදන් වීරිය ගත්තා නම්, නොකඩවා මේක කර කර ඉන්නකොට වීරිය කියන එක මේ ශාරීරික ජීවිතයේ කොටසක් බවට පත් වෙනවා. ඊළඟට 100න් ඉන්න එක හැමතිස්සෙම පුරුදු කරගෙන හිටියනම් අපි 80 දුරු කර කර 100 කියන එක මේ ජීවිතේ කොටසක් බවට පත් වෙනවා. ඊළඟට චිත්ත ඒකාග්‍රතාවය පුරුදු කර කර හිටියොත් චිත්ත ඒකාග්‍රතාවයේ ජීවිතේ කොටසක් බවට පත් වෙනවා. නුවණින් විමසීම පුරුදු කරගෙන හිටියොත් නුවණින් විමසීම ජීවිතේ කොටසක් බවට පත් වෙනවා. දැන් අපේ ජීවිතෙන් කොටසක් බවට පත් වෙලා තියෙනවා නුවණින් නොවිමසීම. ඒකට කියන්නේ මොකද්ද? අයෝනිසෝ මනසිකාරේ වැරදි වැටහීම කෙලෙස් හට ගන්න අරමුණක් දැක්ක ගමන් කෙලෙස් හට ගන්න ආකාරයට මෙනෙහි කිරීම අපේ ජීවිතේ කොටසක් කරනවා. ඉතින් මේ විදිහට නිකම්ම කෙරෙනවා. එහෙම වෙන්නේ නැද්ද? බයක් හට ගන්න දෙයක් අරමුණක් ඇව්වාම එක්ක පෙවුනාම අපිට අපේ ජීවිතේ එකපාරට බය ඇති වෙනවා. ඇයි? ඒ විදිහට නිකම්ම හිතෙනවා. අපිට මොන හරි ආස කරන දෙයක් කන්න මොන දෙයක් දැක්කාම අපිට නිකම්ම හිතෙනවා ඒක. ඇයි අපි ඒ විදිහටම හිත හිත හරි ගස් හරි ගස් ඉන්න නිසා. හැබැයි බුදු කෙනෙකුගේ ධර්මයේ ශ්‍රවණය කළා අපි ශ්‍රද්ධාවට මුල් තැන දුන්නොත් සිල්වත් බවට මුල් තැන දුන්නොත් අපිට එතකොට ටික ටික අර අපේ සංසාරේ පුරුදු කරපු රටාවට වඩා වෙනස් රටාවකට මේ ජීවිතේ ටික ටික හදා ගන්න පුළුවන්. ටික ටික සකස් කරගන්න පුළුවන්. ටික ටික කියලා මොකද කිව්වේ? ඒක මේ දනිබනි ගහල් කරන එකක් නෙවෙයි. මේක හිමීට හිමීට Taman තුල Tamanගේ ජීවිතය තුල සකස් කරගන්න ඕනේ. එතකොට ඒ සකස් කරන දේ තුල Taman ශක්තිමත් වෙනවා. ආටෝපයක් ඇතුළු ඉන්න ජීවිතේ ශක්තියක් නැහැ. ආටෝපයක් ඇති වෙන්න පුළුවන් හර හර නැති දේවල් ඕන තරම් තියෙන්න පුළුවන් නේ ආටෝප නැතුව. ඒක සත්‍යමත් නෑ. නමුත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රද්ධාව, සිල්වත් බව, චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය මේ වගේ දේවල් නෝනින් මෙනෙහි කර කර ඉන්නකොට ඊට අනුකූලව ජීවත් වෙනකොට මේක ශක්තිමත් වෙන ජීවිතේ. උන්වහන්සේ ප්‍රමා කරනවා මේ ශක්තිය මොකක් වගේද? ඉන්ද්‍රජීලයක් වගේ. ඉන්ද්‍රකීලය කියලා කියන්නේ ඉස්සර මේ නගරවලට ඇතුළු වෙනකොට තියෙන එක්තරා කණුවක්. ඉන්ද්‍රකීලය විශේෂයෙන්ම හදන්නේ ගල් වලින්. ගල් කණුවක්. පොළොව යටට රියන් 6ක් විතර හාරලා මේ ගල යටට බස්සලා උඩට ඒ වගේ රියන් 6ක් 7ක් උඩට තියෙනවා. දැන් ඔන්න ගල පොළොවට පස්දාල් තද කරලා තියෙනවා. මේ ගල සොලවන්න පුළුවන්. සුළඟින් කොයි දිශාවෙන් යමුවත් සුළඟන්න බෑ. එතකොට මේ ධර්මයේ තුලින් ටික ටික ටික ශක්තිමත් කරගෙන ජීවිතේ ඉන්ද්‍රකීලියක් වගේ වෙනවා කියලා කියනවා. මොකද හේතුව නැත්තම් එයාගේ දැන් ඕ ආටෝපෙට හිතාගෙන හිටියොත් අපි නම් අපි දැන් මෙහිමයි අපි දැන් ශ්‍රද්ධාවන්තයි දැන් මම ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියලා මම කයිවාරු කියාගෙන යනවා හැබැයි එහෙම එකක් නැහැ එතකොට මොකද වෙන්නේ එයා ප්‍රශ්න අහුවේ වැටිලා එයා කැළඹිලා යනකට එයාගේ යම් ගුණයක් තිබ්බද පස්සේ කාලේ අපිට දකින්න ලැබෙන ඒ ගුණ මොකවත් නැහැ ඒ ශ්‍රද්ධාව නැහැ ඒ ගුණ නැහැ ඒ යහපත්කම් මොකුත් නැහැ එහෙනම් අර තිබිච්ච එක බොරුවට පෙන්විල්ලක් තිබුණේ එහෙම වෙන්නේ නැහැ ධර්මයේ ටික ටික ප්‍රගුණ කරගෙන ගියා ටික ටික ආයේ ධර්මයේ තුල සක්නත් වෙලා ඉන්නකට මොකද වෙන්නේ? දස දිසාවෙන් උලග හමන්න වගේ ජීවිතයට අභියෝග එනකොට. ජීවිතයට අරුබුද එනකොට. අතලෝදහම ජීවිතයට එනකොට. මොකද වෙන්නේ? ආගියා ශක්තිමත් මෝන දෙනවා තිසරණේ තුල ඉඳගෙන. තිසරණේ තුල ඉඳගෙන ශක්තිමත් මෝන දෙනවා. මේ විදිහට මේ ජීවිතේ ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ පුළුවන්කම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් ලබාගන්නේ බුද්ධිමත් ශ්‍රාවකයා. එහෙනම් විශේෂයෙන්ම මේකෙදී ධර්මයේ ගැන දැන් අපි අහලා තියෙන සමහර කියුම් මේ සාමාන්‍යයෙන් සාමාන්‍ය මිනිස්සු කතා කරන එකක් තමයි වතුරක් තියෙනවා. අස්සෙක්ව වතුර ගාවට ගෙනියන්න පුළුවන්. හැබැයි පොවන්න බෑ. ඒ බොණ එක කාගේ අතේද තියෙන්නේ එතකොට? ආශ්‍රයාගේ අතේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකෙට දැන් ඇහෙනවා. බුද්ධ දේශනා ඇහෙනවා. චතුරාර්ය සත්‍ය ඇහෙනවා. දුක විස්තර වශයෙන් අහන්න ලැබෙනවා. දුකේ හට ගැනීම අහන්න ලැබෙනවා. දුක්ඛ නිරෝධය අහන්න ලැබෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා අහන්න ලැබෙනවා. ඒ වාග්යත් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක කියලා ඒ විදිහටම අහන්න ලැබෙනවා. එතන අපේ අතේ තමයි ඒක තියෙන්නේ. මොකද්ද? ඒ ඇසූ ධර්මය හරියාකාර ලෙස අල්ලා ගැනීම. තමන් අතේ ඒක තියෙන්නේ. ආන් ඒකට තමයි නෝන කියන්නේ. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටී මීට අවුරුදු 2500කට කලින් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ පිරිහෙනකොට මිනිස්සු මේක අවබෝධ කරගන්න අමාරුයි කියලා. දැන් එතකොට අපිට පේන එකට මේ කම්පියුටර් තාක්ෂණය මේ සෙරියුලර් තාක්ෂණය අපිට මේ තොරතුරු තාක්ෂණය මේ මිනිස්සුන්ගේ මේ අහසින් යනවා මේ යනවා පොළොව කිමිදෙනවා මේක දැක්කාම අපිට නිකන් හිතෙන්නේ මොකද්ද මේ ලෝකයේ කිසි දවසක නෝ විරු දියුණුවක් එහෙමනේ කතාව වෙන්නේ ලෝකයේ කිසි දවසක නොවිරු දියුණුවක් තියෙනවා කියලා නමුත් මේ ලෝකයේ කිසි දවසක නොවිරු පිරිහීමකුත් තියෙනවා මොකක්ද මේ පිරිහීම මිනිස්සු පිරිහින්න මොකෙන්ද? ශ්‍රද්ධාවෙන් පිරිහිනවා. සිහියෙන් පිරිහිනවා. සීලෙන් පිරිහිනවා. සමාධිය ප්‍රඥාවෙන් පිරිහීමකුත් තියෙනවා. එතකොට මිනිස්සු පිරීලා තියෙන මොන පැත්තෙන්ද? ආධ්‍යාත්මික දියුණුව ලබා ගන්න උවමනා යම් සංවර්ධනයක් උවමනායිද? ඒයින් පිරිහි සිටිනවා. ඒක ඉස්සරහට තව පිරිහෙනවා. මේ පැත්තයි. ලෞකික පැත්තෙන් මේ තියෙන භෞතික පැත්තෙන් තියෙන මේ මේ ආටෝපේ පහසුකම් වැඩි වීම ඒකට දියුණුව නෙමෙයි කියන්නේ පහසුකම් වැඩි වීම. ලෝකයේ තියෙන පහසුකම් වැඩි වීම ඉස්සරහට තව තවත් තියෙයි. දැන් එතකොට ලෝකයේ තුල මේ ඩිවලොප් කියලා කියන මොකද්ද පහසුකම් වැඩි වීම. ගෞතම සාසනය තුල ආර්ය ධර්මයේ තුල ආර්ය විනය තුල දියුණුව කියන්නේ පහසුකම් වැඩි වීම නෙවෙයි. දියුණුව කියන්නේ මොකද්ද? සිහිනුවනේ දියුණුව වීම. වීරියේ දියුණු වීම අකුසල් දුරු කර ගැනීමට තියෙන වීරියේ දියුණු වීම කුසල් වැඩි වීමට තියෙන වීරියේ දියුණු වීම සිහියේ දියුණු වීම සමාධියේ දියුණු වීම ප්‍රඥාවේ දියුණු වීම නිහතමානීකමේ දියුණු වීම කරුණාවේ මෛත්‍රියේ දියුණු වීම ඉවසීමේ දියුණු වීම දයානුකම්පාවේ දියුණු වීම ඒවටයි දියුණුව කියන්නේ දවසක් එක රහතන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා භාවනානුයෝගී වැඩේ එදා හොඳටම මధుරු. ඉතින් මේ රාතන් වහන්සේව වට කරගෙන මధుරු කනවා. උන්වහන්සේ දැස් දැස් පියාගෙන සාන්ත වෙනවා. කිසිවකට නැතුව. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියන මේ බලන්න මේ යුද්ධ බිමට ගියපු ඇතෙක් වගේ කියලා. යුද බිමට ගියපු හස්තිරාජයා තමන් ඉස්සරහට එන හෙල්ල පාරවල් කාගෙන ඉවසගෙන ඉන්නවා වගේ. අජානේ ආජානේ අස්තිරාජය යුද බිමට ගිහින් ඉවසගෙන ඉන්නවා වගේ. මේ බලන්න කියන මේ පහර කාගෙන මේ මැසි මතුරුවන්ගේ පහර කාගෙන මේ ඉන්න හැටි බලන්න කියනවා. ඒ චූට්ටක් අපිට මදුරුවක් කෑවොත් එහෙම කොච්චර වෙනස් වෙලා යනවද? කවුරු හරි දැන් ඒ වගේ විතරනේ දැන් අටලෝ දහමටම කම්පණ වෙ ඉන්නවා කියන්නේ ආන් දිනුනෝ ඒකයි දිනුනෝ කියලා කියන්නේ අන්න නිබඳු ආකාරයේ දිනුවක් ඉස්සරහට නෑ මේක දිනේ පිරිහීමක්මයි තිබේ පිරිහෙන සමාජය තුල මේ මිනිස්සෙකුට ආධ්‍යාත්මික දියුණු වෙන්න තියෙන කුසලතාවලින් පිරිහී පිරිහීගෙන යන ලෝකික භෞතික වශයෙන් සැප සම්පත් බහුල වීගෙන යන ලෝකික පහසුකම් බහුල වීගෙන යන ලෝකික අපි අර පිරිහීමට එරෙහිව හැබැයිම ආධ්‍යාත්මික සංවර්ධනයකට උවමනා කරන දේවල් මේ ජීවිතය අපි මේ ජීවිතයට ලබා ගත්තොත් අපි මරණින් මත් යන්නේ යයි. දියුණුව කරා යන ලෝකේ යන්නේ. ඒතර අපි දියුණුව කියලා සලකන්න ඕනේ මොනවද? සිල්වත්කම ඉවසීම සිහිය වීරිය කරුණාව ඉන්ද්‍රිය දමනය නියතමානීකම දයානුකම්පාව නුවණින් විමසීම මේව තමයි දියුණුව කියන්නේ ඒ දියුණු වෙන කාරණා ටික අපි රැස් කරගත්තොත් අපි දියුණු වෙනවා ඒ දියුණු වෙනකට අපි මරණින් මත්තේ ඒ ආධ්‍යාත්මික ශක්තිමත් චරිතයක් තමයි මනසෙන් මෙහි නිකුත් වෙන්නේ පිරිච්ච ගන්නවා. ඒ නිසා ඒබඳු ආකාරයක දියුණුවක් ලබා ගන්න අපට දුර්ලභ අවස්ථාව මේ ගෞතම බුද්ධ ශාසනයේ පවතින මේ කාලය. ඒ නිසා අප සියලු දෙනාට විශේෂයෙන්ම මේ හොරණ මහමෙවුනා භාවනා අසපු නිර්මාණය කරපු අපේ පින්වත් සුබසිංහ මහත්මයා ඔබ දන්නවා මේ මහත්මයා මේ හොරණ භාවනා භාවනා අසුකෝ නිර්මාණය කරන්න හේතු වෙච්ච කාරණේ දන්නේ නැතුව ඇතිනේ. දවසක් මේ රූපවාහිනිය බලද්දී මම ධම්සප්පවතුන් සූත්‍රයේ සිංහලෙන් සජ්ජායනා කරලා. ඒක අහපු ගමන් මේ මහත්තයාගේ හිතට ඇති වුණා මොකද්ද? ලොකු පැහැදීමක් ඇති වුණා අනේ මෙච්චර කල් අපි මේවා කිව්වා අපිට මේක තේරුනේ නැහැ. මේ සිංහලෙන් මේ පිරිත අහන ලැබිච්ච නිසා අපිට මේක තේරුණා හිත පැහැදුණා. එහෙනම් හිත පහදින්නේ අපි කතා කරන දේ තේරෙනවා නම් විතරයි. හිත අනිත්‍යගේ හිත පහදවන්න ආස නැත්නම් අපිට තේරෙන්නේ නැති එකකින් කී කී ඉන්න ඕනේ. ඒක කතා කරන දේ තේරුණොත් තමයි හිත පහදින්න ආසයි තියෙන්නේ. හිත පහදුණා. පහදින දවස් දෙකක් කතා කළා. ඒක දවසක් මට ටෙලිෆෝන් කළා. අඬා අඬා කිව්වා අනේ ස්වාමීනි මං හරි පහදුණා මේ ධර්මයට. මම හොය හොය හිටියේ මේක. මම මම හිතියා මේ ධර්මය අපි තේරෙන භාෂාවෙන් කතා කළ යුතුමයි එදාට අපිට යහපතක් වෙනවා කියලා. ඒක වහන්සේගෙන් ඉෂ්ට වෙනවා. මේ නිසා මට මේ අසපුව අසපුවක් හදන්න ඕනේ කියලා. මං අද කී දින කී දහක් ඒකේ ඵල නෙලනවාද. ඒ නිසා මේ සියලු පින් අපේ සුභසිංහ මහත්මයාටත් එම මහත්මියටත් ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු ආසනාව වේවා. ඒ වගේම අප සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. ඒ වගේම මේ ලෝකයේ සිටින සියලු සත්වයන්ට මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරන්න මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම මහමෙවුනාවට නිന്ദා පහස කරන්නා වූ යමෙක් සිටිත්නම් ඒ සියලු දෙනාම චතුරාර්ය සත්‍යම අවබෝධ කරත්වා චතුරාර්ය සත්‍ය කෙරෙහිම සිත පහදවා ගනිත්වා ඒ වගේම මහණුණාවට උදව්පකාර කරන යමෙක් සිටින්නම් ඒ සියලු දෙනාම චතුරාර්ය සත්‍යෙම අවබෝධ කරගනිත්වා ඒ වගේම පින් කැමති සියලු දෙවියෝද චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා.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 අපමාන චේතු විමුක්තිය එහෙම නැත්නම් මහාගත චේතු විමුක්තිය කියන මේ දෙක එකක් හෝ දෙකක් හෝ මේ ප්‍රගුණ කරනවා නම් යම් කෙනෙක් මනාකොටය ප්‍රගුණ කරගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාළේ පළවෙනි දේ තමයි සුඛං සුපති හොඳට සනීපෙට නිින්ද යනවා සුඛං පටිබුද්ධති සනීපෙට බය වෙලා කෑ ගහගෙන ඇහැරෙන්නේ සනීපෙට ඇහැරෙන්නේ සුඛං පටිබුද්ධති න පාපකං සුපිනම් පස්සති භයජනක සීන පේන්නේ මනුස්සාන පියෝ හෝති මිනිස්සෙන් යාට ආදරේ අමනුෂ්‍යනම් පියෝ හෝති අමනුෂ්‍යනුත් යාට ආදරේ ඊළඟට దేవතා රක්කන්ති දෙවියන් යාව ආරක්ෂා කරනවා නාස අග්ගිවා විසංවා සත්තංවා කමති එයාට ගින්නෙන් අනුතරක් වෙන්නේ වසවිස දෙන්න බෑ යාට වහ දෙන්න බෑ ආයුධයකින් එයාව ඝාතනය කරන්න බෑ තෝටං චිත්තං සමාධියති. එයාගේ ඉක්මනට තැම්පත් වෙනවා. මුඛවන්න විප්පසීදති. එයාගේ මූණ හරි ලස්සන වෙනවා. අසම්මුල්ලෝ කාලම් කරෝති. ඔසී මුලා නොවි මැරෙනවා. ඒ කියන්නේ දැන් සමහර විට සමහර කෙනෙක් ඉන්න පුළුවන් වයසට යනකොට මතක නැති වෙනවා. මතක නැති වුණා කියලා සීමුලා වුණා කියන්න බෑ. සීමුණා වුණා කියන්නේ යාට ද්වේෂ සහගත අරමුණු ආවම ප්‍රහාණය කරගන්න බෑ. බය ආවම නැති කරගන්න බෑ. ආසාව ආවම දුරු කරගන්න බෑ. අන්න සීමුලා යනවා. සමහරු ඉන්න හොඳට බණ භාවනා කරපුවා ඉන්නවා වයසට ගියාට පස්සේ සමහරට මතක නැහැ. නමුත් යා මතක නැහැ කියලා නපුරු වැඩ කරන්නේ අකුසල් කරන්නේ සී මුලා වුණා කියන්නේ ඒක නෙමෙයි. පාරම කෝන්තර ඇදලා අරගෙන ඒව කල්පනා කරගෙන ඉතින් අපි කියනවා අනියව හිතන්න එපා. ඕක හිතන්න එපා කියලා. එහෙම කිව්වට අහන්නේ. ආසී මුලා වෙලා. එහෙම වෙන්නේ උත්තරින් අපට විඥාන්තු ජීවිත ආબોධයක් ඉහළට කරගන්න බැරුව වුණොත් බ්‍රහ්ම ලෝකෝ පගෝ හෝති අර මෛත්‍රී ධානයේ උපද්දවගෙන බඹලෝ යනවා මේ වගේ මහා පුදුමාකාර ලාභයක් තියෙනවා. මෛත්‍රී කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මෙහෙම අවීරා වොන්තු. දැන් ඉස්සලා හිතන්නේ Taman ගැන කොහොමද අවීරෝ හෝමි මම වෛර නැතික් වෙමි. අභ්‍යාපජ්ජෝ හෝමි මම ඔව් තරහ නැතික් වෙමි. තරහ කියලා එතන අදහස් කළේ ව්‍යාපාද කියලා එතන අදහස් කරන්නේ කරදර සහිත ජීවිත පීඩා නැත්තික් වෙමි. අනීකෝ දුක් නැත්තික් වෙමි. සුඛී යත්තන පරිහරාම සුවසේ ජීවත් වෙමි. එතකොට මේ වගේ අනිත්‍යය ගැන හිතන්න කියනවා. මේ සත්තා අවේරා වොන්තු. මේ සත්වයෝ වෛර නැත්තු විත්වා. අභ්‍යාපජ්ජාවන්තු ව්‍යාපාද නැත්තෝ විත්වා අනීගාහං දුක් පීඩා නැත්තෝ විත්වා සුඛී යත්තාන පරිහරන්තු සුවසී ජීවත් විත්වා යථාලද්ද සම්පත්තිතෝ මා විගච්ඡන්තු ලැබිලා තියෙන යම් කිසි සැප සම්පත් තියෙනවා නම් ඒකෙන් දුරු නොවෙත්වා දුක්ඛා මොංචන්තු දුකෙන් මිදෙත්වා කම්මස්සකා කර්මයේ දායද කොට ඉන්න සත්‍ය හොඳයි සාදු සාදු ආගෙන ඉන්න Mm-hmm. තමන්ට මේ සිත වඩන්න ඉස්සලා මම අහගෙන මම වෛර නැතික් වෙම්වා තරහ නැතික් වෙම්වා ඊර්ෂියා නැතික් වෙම්වා දුක් පීඩා නැතික් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා සාන්ත සුවයට පත් වෙම්වා මම වෛර නැතික් වෙම්වා තරහා නැතික් වෙම්වා ඊර්ෂියා නැතික් වෙම්වා දුක් පීඩා නැතික් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා සාන්ත සුවයට පත් වෙම්වා මම වෛර නැතික් වෙම්වා තරහා නැතික් වෙම්වා ඊර්ෂියා නැතික් වෙම්වා දුක් පීඩා නැතික් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා සාන්ත සුවයට පත් වෙම්වා මාමින්ම මේ අසපුවේ සිටින සියලුම සත්වයෝ වෛර නැතෝ වෙත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂියා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා මේ අසපුවේ සිටින සියලුම සත්වයෝ වෛර නැතෝ විත්වා තරහ නැතෝ විත්වා ඊර්ෂියා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා සාන්ත සුවයට පත් විත්වා මේ අසපුවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැතෝ විත්වා සුවසේ ජීවත් විත්වා සාන්ත සුවයට පත් විත්වා මේ ගමේ සිටින සියලුම සත්වයෝ වෛර නැතෝ විත්වා තරහා නැතෝ විත්වා ඊර්ෂ්‍යා නැතෝ විත්වා දුක් පීඩා නැතෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මේ ගමේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂියා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත්විත්වා මේ ගමේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂියා නෙත්තු විත්වා දුක් පීඩා නෙත්තු විත්වා සුවසේ ජීවන් විත්වා ශාන්ත සුවයට පත් විත්වා මේ පලාතේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ විද්වා තරහා නැත්තෝ විද්වා ඊර්ෂියා නැත්තෝ විද්වා දුප්පීඩා නැතෝ විත්වා සීජීවත්න් විත්වා සාන්ත සුවයට පත්න් විත්වා මේ පලාතේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂියා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ නගරයේ සිටින සියලුම සත්වයෝ වෛර නැතු විත්වා තරහ නැතු විත්වා ඊර්ෂියා නැතු විත්වා දුක් පීඩා නැතු විත්වා සුවසේ ජීවත් විත්වා සාන්ත සුවයට පත් වෙත්වා මේ නගරයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂියා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවන් විත්වා සාන්ත සුවයට පත් විත්වා මේ රටේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂියා නැත්තෝ විත්වා දුප්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මේ රටේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂියා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂියා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත්වෙත්වා මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ වෛර නැතෝ විත්වා තරහා නැතෝ විත්වා ඊර්ෂියා නැතෝ විත්වා දුක් පීඩා නැතෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මේ සක්වලෙහි සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂියා නැත්තෝ විත්වා දුප්පීඩා නැතෝ විත්වා සුවසේ ජීවත් විත්වා සාන්ත සුවයට පත් විත්වා මේ සක්වලිහි සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැතෝ විත්වා තරහා නැතෝ විත්වා ඊර්ෂියා නැතෝ විත්වා දුක් පීඩා නැතෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා සියලුම සත්වයෝ දුර සිටින්නා වූ සියලු සත්වයෝ ළඟ සිටින්නා වූ සියලුම සත්වයෝ මහා සිරුරු වෙති සියලුම සත්වයෝ කුඩා සිරුරු වෙති සියලුම සත්වයෝ ඉපද සිටින්නා වූ සියලුම සත්වයෝ උපත කරා යන්නා වූ සියලුම සත්වයෝ පෙනෙන්නා වූ සියලුම සත්වයෝ නොපෙනෙන්නා වූ සියලුම සත්වයෝ සියලු දෙවියෝද සියලු මනුෂ්‍යයෝද සියලු අමනුෂ්‍යයෝද සියලුම සත්වයෝ වෛර නැතු විත්වා තරහ නැතු විත්වා ඊර්ෂියා නැතු විත්වා සුවසේ ජීවත් විත්වා සාන්ත සුවයට පත් විත්වා සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂියා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා සාන්ත සුවයට පත් විත්වා